ඒ පටිච්චසග්ගානුපස්සනාවට ළඟා වීමටත් නැත්නම් පටිච්චසග්ගානුපස්සනාව තේරුම් ගැනීමටත් උඩු දෙන විදිහේ කාරණා තුනක් තමයි මේ ධම්මානුපස්සනාවේ මුලින් මුලේ සඳහන් වෙන්නේ අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී වශයෙන්. ඒකේ නිගමනයක් වගේ තමයි පටිනිස්සග්ගාව පටිනිස්සජ්ජනය කියන එක සඳහන් කරා. පටිනිස්සජ්ජනය කියලා කියන්නේ කෙලෙස් නැවත අතහැරීමක් කියන නැත්නම් අතහැරීම කියන ಪದේ තමයි මෙතෙන් සාමාන්‍ය සරල පරිවර්තනයේ වශයෙන් ගන්න. ඊ අතහැරීම මෙතන හරි විචිත්‍ර තාලයකට අර්ථකථනයක් දෙන්න අර්ථකථාචාරින් වහන්සේලා උත්සාහ කරන් තියෙනවා. පටිච්චාග පටිනිස්සග්ග පක්ඛන්දන පටිනිස්සග්ග. ඒකෙන් අදහස් කරන්නේ මෙතන ඒ කෘත්‍ය ඉෂ්ට කිරීම සඳහා ඒ කියන්නේ කෙලස් ප්‍රහාණය මේ කියන්නේ සාමාන්‍ය ගොරෝසු වේන මේ පිටික්‍රම <coughs> වර්ගයේ කෙලස් ප්‍රහාණයක්වත් එහෙම නැත්නම් පරිඋත්තාන කියන නීවරණ ධර්ම ප්‍රහාණ කිරීමකුත් නෙවෙයි ඊටත් වඩා ගැඹුරින් තියෙන මේ අනුසය කෙලෙස් ප්‍රහාණය පිණිස සිදුවෙන කෘත්‍යය හරිම සූක්ෂමයි තර්කයට ගත්තත් සූක්ෂමයි භාවනාවෙන් ගත්තත් සූක්ෂමයි මේ සුතයට නැත්නම් මේ කියලා දෙන්න ගත්තත් බොහොම සූක්ෂමයි. ඒක ඒ සූක්ෂම භාවයට ගැළපෙන විදිහ අර්ථකථනයක් තිබෙන්නේ පරිච්ඡාග පටිනිස්සග්ග පක්ඛන්දන පරිනිසග්ග කියලා පද දෙකකට ගන්න. පරිච්ඡාය කියන පදය අපි පරිවර්තන කරන පරිත්‍යාග කරලා දානවා දීලා දානවා. පක්ඛන්දනය කියලා කියන්නේ ඒකට බැස ගන්නවා නිමග්න වෙනවා එයට ඇතුල් වෙනවා කියන එක. ඒක සාමාන්‍ය ලෝකයේ උපමාවක් විදිහට කියනවනම් අපිට යාමකින් අයින් වෙන්න තව එකක් අල්ලන්න නැතුව බෑ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ සිදුවෙන දේ. අපි ඉනිමගක නගිනකොට යට තියෙන පායට පෑගෙන ඒ තට්ටු අයින් කරන්නම් උඩින් තියෙන පද මේ තට්ටුවක් අල්ලන්න. ඒ අතින් ඒක අල්ල ගන්නකොට යටින් තියෙන පාදයක් අතහැරෙයි. තව එකක් අල්ලන්න ඕන නම් මේ තව පාදයක් අයින් කරන්න ඕන නම් උඩින් තව එකක් අල්ලන්න. ඉතින් එතකොට ඇල්ලීමයි අතහැරීමයි කියන මේ දෙක නැතුව ක්‍රියාශක්තියක් ගන්න බෑ. එහෙම නැත්නම් ප්‍රගමනයක් ගන්න බෑ. ඉදිරියට යන්න බෑ. ඉතින් මේකෙදී එකම සංසිද්ධියේ මේ අතහැරීම සිදු වෙන්නේ උඩින් එකක් අල්ලපු නිසා. වහිනකොට යටින් එකක් අල්ලන නිසා යටින් පයක් මේ මේ ඉනිමගේ තට්ටුවක තියෙන නිසා උඩින් අතක් අතාරින්න පුළුවන්. මේන මේ දෙක බොහොම දාර්ශනික තැනක් මෙතන තියෙන්නේ. මේ සිද්ධිය තියා බලන ඉඳලා කෙනෙකුට කියන්න පුළුවන් ඒ පුද්ගලයා දිගින් දිගටම ඉහළ නගින කෙනෙක් නම් ඉනිමකක් දිගේ දිගින් දිගටම දිගින් දිගටම යටපාද අතහරමින් අතහරමින් ගියයි. තව කෙනෙකුට කියන්න පුළුවන් දිගින් දිගටම දිගින් දිගටම උඩින් තියෙන පාද අල්ලමින් අල්ලමින් ගියයි. ඉතින් මේ දෙන දෙපැත්තට ගිරුවෝ ගන්න. එක්කෙනෙක් කියනවා මම දැක්කේ අතහරිනවා කියලා තව කෙනෙක් කියනවා මම දැක්කේ අල්ලනවා කියලා. ඉතින් මේ දෙකම දැකීම තමයි මේ විපස්සනාවේදී පහළ කොටස් වලදී වෙන් වෙන් වශයෙන් දැකලා ඉහළට යනකොට යනකොට එකම තමයි එකම සිද්ධියේ දෙපැත්ත වාගේ තමයි දකින්නේ. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේ දකින යමක ප්‍රගමනයක් දිනුවක් වෙන්න නම් එතන අතහැරීමක් සහ ඇල්ලීමක් දෙකක්ම තියෙනවා. මේන්න මේ දෙක තේරෙන කෙනා ඒ සංසිද්ධිය බලන කෙනා සමහර වෙලාවට ඇල්ලීමක ප්‍රගමනයක් විදිහට දකිනවා. තව කෙනෙක් දකිනවා අතහැරීමක ප්‍රගමනයක් විදිහට. මෙන්න මේ කටයුත්ත මේ පෘථග්ජන ලෝකයේ තේරුම් ගන්න තමයි සරුවච්චන් වහන්සේට 84000ක් කරලා මේ ධර්මස්කන්ධ දේශනා කරන්න තේරුම් ගන්න සිද්ධ වුණා. මොකද ඇල්ලන බවක් ඉස්රායින් ඉස්රායින් තේ දේවල් අල්ලන බවක් දැක ගන්න පුද්ගලයා නැත්නම් ඒ පැත්තෙන් ධර්ම ප්‍රතිපදාව දකින්න එක්කෙනා ඒක අතහැරීමක් වශයෙන් කියන්න ගත්තාම කියනවා නෑ ප්‍රතිවිරුද්ධ දෙයක් කතා කරන්නේ. අතහැරීමේ ප්‍රගමනයක් දකින්න කෙනාට කිව්වොත් එහෙම ඔය අතහැරීම සිද්ධ වෙන්නේ ඇල්ලීමක් නිසායි කියලා. එතකොට පේන්නේ තර්කානුකූලව නෑ මේක නිකම්ම গুপ্ত දෙයක් කියනවා. නමුත් ඒ දෙකේම සිද්ධ වෙන්නේ එකම වස්තුව කෙරෙහි යත්තා වූ ආකල්ප දෙකක්. එහෙම නැත්නම් ඒකේ සංඥා මාරුවක් විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ සංසාරේ ජීවත් වෙන කෙනා නැත්නම් මේ සංසාරික සත්වයා මේ සංස්කාර ධර්මයන් කෙරෙහි ඇලී බැඳීගෙන ගත කරනවා. ඒ පුද්ගලයා සංස්කාරات එක්ක ඉන්නකොට ඒ සංස්කාර මගේ මාමය මගේ ආත්මය කියලා ඒකෙන් යම් කිසි නම්බුවක් සාරයක් මේ ලබා ගන්න සංස්කාර උදව් කර ගන්න. ඒ සංස්කාරات එක්කම සරුවචනාංශය ගත කරනවා. සරුවචනාංශය කවදාකවත් ඒකට මමයේ මාගේය මගේ ආත්මය කියලා කියන්නේ නැහැ. නමුත් ඒ සංස්කාරය ඒක නිසා ඒ පු탁ඥයාට ඒක කෙලස් වර්ධනය පිණිස හේතු වෙනවා. සරුවචනාංශයේ ඒක අතගාවට ඒකෙන් කෙලස් ඇති කරගන්නේ. ඒක නිසා සරුවචනාංශ සඳහන් කරන එහෙම මමේ මාගේ හැඟීමෙන් අත ගන්නකොට පරාමර්ශණය කරනවා. සරුවචනාංශය ආමර්ශණය කරනවා. ඒක තමයි ඔය බුදු වෙන්ට සරුවචනාංශගේ බුදු වෙන්ට බුද්ධත්වයට ආපන්න ඉස්සල දවසේ ඒ රාත්‍රියේ දැකපු හීන හතරෙන් එකක තිබිලා තියෙනවා අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ බුදු වෙන්න ලැබෙච්ච නැත්නම් බුදු වෙන බවට හම්බෙච්ච සුබ නිමිත්තක අසුචි කන්දක් දැක්කහම ඒක පේන තියෙන බොහෝම අසුබ නිමිත්තක් වා. නමුත් අසුචි වුණත් ගෑවෙන්නේ නැත්නම් සාමාන්‍ය පස් ගෑවුනේ නැතුවට වඩා ලොකු වටිනාකමක් තියෙන අසුචි වල වැඩ කරන අසුචි ගා ගන්න. ආන්නේ මේ විදිහට මේ ධර්මතාවය දිහා බලනකොට මේ සංස්කාරයන් අතර කිසිසේත්ම නඩු දැමේතු වැඩිකාරෝ නෙමෙයි. සංස්කාර සංස්කාරමයි. අපි ඒක කෙරෙහි අර තණ්හාමාන දෘෂ්ටි වලින් ඇල්ලුවොත් ඒව කන. එළවෙලව කන. ඒව තණ්හාමාන දෘෂ්ටි වලින් නැතුව ඇල්ලුවාම ඒ සංස්කාර වලින් විසමරලා ගත්තා වාගේ. ඒ වගේ අපිට හානි කරන්න පුළුවන් ගැටයක් නැහැ. ඒ නිසා මුළු ප්‍රතිපදාවෙම අපි කරන්නේ මේ සංස්කාරයන් නැත්තම් මේ හේතු නිසා පහළ වෙන මේ ධර්ම කොටස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අත්‍යන්ත ලක්ෂණ පෙන්වන මේ සමූහ වලට ඇලි බැඳී ගත්තොත් ඒක එලවෙලව කරනවා නැත්නම් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් පෙළෙනවා. ඒක එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැනගත්තට පස්සේ සංස්කාර අතගාවට ඒකෙන් කවදාකවත් අර මේ කරදරය අර විදිහේ හානියක් කරන්නේ ඒ පුද්ගලයාට ඒ සංස්කාර අතගාන්න අතගාන්න අතගාන්න නැවත නැවතත් නැවත නැවතත් එయ్యත්තා වූ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ තේරෙන්න තේරෙන්න ත්‍රිපිටක ලොකු ශක්තියක් ඇති වෙනවා. මේ වර දැන් ලෝකෙන් දැන් ගැලවිලා ඉන්නේ. සංස්කාර වලින් මාව කෙලසන්න බෑයි කියලා. ඒ වගේම අර අපි කලින් ගත්ත උපමාන වගේ එකක්ම තමයි ඒ <coughs> සරුවචන් වහන්සේට මේ වගේ ධර්ම අවබෝධ කරගත්ත ධර්ම නැවත තේරුම් කර දීමේදී ඉතාමත්ම දුෂ්කර වෙන්නේ කිට්ටුවන්තයාට තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒ නිසා සරුවචන් වහන්සේ අවුරුදු මේ ගීකේ අතහැරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා තව අවුරුද්දකට පස්සේ මේ Taman හිටපු කිඹුල්වත් පුරේට පැමිණිච්ච අවස්ථාවේදී ඒ කිඹුල්වත් පුරේ හිටපු ශාක්‍යයෝ සර්වචනාංශයට බාල ඇත්තු විතරක් සබේ තියලා ලොකු ඇත්තු අයින් වුණා මොකද වඳින්න වුණොත් පොඩි ඇත්තු වෙන්නට ඔගේ ප්‍රශ්නයක් නැහැ මේ බාල කෙනෙකුට වඳින්න හොඳ නැහැ මොකද මුළු ලෝකෙම පිළිගත්තට සරුවත් නැහැ කියලා ඒ ශාක්‍යයන්ගේ තිබුණේ අදිමානය නිසා වඳින්න කැමැති වුණේ නැහැ මේ ਸਰවඥාන්සේ තේරුම් ගත්ත තාම මේගොල්ලන්ට විශ්වාසයක් පහළ නැති නිසා ඉස්සිසල්ලාම යති ප්‍රාත්‍යාර්ය පාහන සිද්ධ උනේ නෑදෑයි. ඒ මොකද ඒ තරම්ම නෑදෑයි අවිශ්වාස කෙරුවා. ඒ වෙලාවේදී පොකුරු වැස්සක් ඇති කරුවා ਸਰවඥාන්සේ. ඒකල කිව්වා අදිෂ්ඨාන කෙරුවොත් මේකෙන් තෙමෙන්න පුළුවන් අදිෂ්ඨාන කෙරුවොත් නැතෙමෙන්න පුළුවන්. එකම වැස්ස ඉතින් ඒ වැස්සක් වැහැලා අදිෂ්ඨානයෙන් නොතෙමී හිටියොත් වහින් නැති වෙලා වේලියා ඉන්නවට වැඩිය ලොකු නම්බුවක්. නිසා ඒකට උත්සාහ කරුවාට වැඩි පහළ ශාක්‍යය එතකොට එයත් අන්න පේන්න පටන් අරගත්තා. අපිට මේ අදිස්ථාන ශක්තිය ඇති කර දුන්නේ සර්වඥාන්තුගේ ඉද්ධාතියෙන් වහපු වැස්ස නිසා. නිසා ඒ වැස්සෙන් ඒගොල්ලෝ ලොකු සතුටක් ඇති කරගෙන ඊට පස්සේ ඊළඟ සර්වඥාන්සේ <clears throat> යමක් ලැබලා තියෙනවා කියලා මේ වාගේ අපි මේ වස්තු කෙරෙහි දක්වන ආකල්පයේ පමණමයි වෙනස් කළ යුත්තේ වස්තුන්ගෙන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ මුලදි වෙන්නේ නැහැ දැන් වෙන්නේ නැහැ පස්සේ වෙන්නේ නැහැ ඒ නිසා නිවන් දැක්කයි කියලා මේ ලෝකේ මොනම දෙයකවත් වෙනසක් ඇති වෙන්නේ ඇති වෙන්නේ තමන්ගේ මතිමතාන්තරවල <clears throat> තමන්ගේ මේ වස්තු කෙරේ දක්වන ආකල්පේ පමණයි. ඒක නිසා නිවන් දැක්ක පුද්ගලයයි නැති පුද්ගලයා මොනම තාලකින්වත් වෙක්කොල්ල හඳුනන්න අමාරුයි. අපි හිතාන ඉන්නේ එහෙම මේ එක එක මාර්ග ඥාන ලබනකොට නැත්නම් පාත් වෙනකොට ඒ පුද්ගලයාගේ මේ විශේෂ ලක්ෂණ ගැටි පෙනීම වෙනස් වෙන්නේ තීරම ප්‍රඥප්ති ටික විතරයි. ඒ තිබුණ ස්වරූපේ එහෙමයි ඒ විදිහටම වයසට යනවා ඒ විදිහටම කර්ම කාරණා ලෙඩ වෙනවා මේ වේදනා පහළ වෙනවා ඔක්කොම නමු කිසිම දෙයක් මම මාගේ කියා ගන්න මම ආයනකින් ගන්න. මේක තමයි කාලකාරාම සූත්‍රයේදී සර්වචනාසේ දේශනා කරන්නේ දෙවියන් සහිත මරුන් සහිත දේව රජුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ප්‍රජාවේ යම් තාක් දුටු දේවල් තියෙනවනම් ඇහූ දේවල් තියෙනවනම් නායට ගඳට කයට පහස ලැබපු දේවල් තියෙනවනම් කල්පනා කරන තියෙන දවසේරම මම දාන කිසිම කෙනෙකුට මේ අත්දකින්න පුළුවන් දකින්න පුළුවන් අහන්න පුළුවන් දෙයක් සරුවචනසේ නොදැන එතෙන්ට ගියා නෙවෙයි ඒ දිගට විස්තර කළුන් වහන් සඳහන් කරනවා ඒ පෘථග්ජනයාගේ මගේ අතර වෙනස මොකද්ද ඊහත්ෝ දැකපු දේවල් මා දුටු දේවල් විදිහට ගණන් ගන්නවා අහූ දේවල් මා ඇසූ දේවල් විදිහට ගණන් ගන්නවා පහස විඳපු දේවල් මගේ දේවල් මම පහස වෙනවත් මේක තමයි මගේ ආත්මය කියලා බාර ගන්න. හිතූ දේවල් ඒ දර්ශන විද්‍යාව මම මේ අදහස ඉදිරිපත් කරා කියලා ඒගොල්ලේ දර්ශන අදහස් වලට අයිතිවාසිකම් තියෙනවා. ඒකෙන් නම්බු ලබනවා. ආන්නේ විදියට ඒ තමන් දිත්ත සුත මුත විඤ්ඤාත කියන මේ සේරම අණුව නම්බු ලබන්න හදනවා. ඒවා අණුව හිත ගන්නවා මේ මයි එක්කනාගේ ළඟ තියලා ෆොටෝ ගන්නවා. නානා ප්‍රදේවල් කරන එක විතරයි පුතත් යන කම වෙන්නේ. මගේ වෙනස මම කවදාකවත් ඒව පරාමර්ශණය කරන්නේ අර වාගෙම සුරු කරනවා ඒ වාගෙම පාවිච්චි කරනවා පරාමර්ශණය කරන්නේ ආන ඔය අදහස ඇතිකරන්ට නතු කරලා දෙන්න ව්‍යාකරණයක් එක්ක අමාරු තර්ක තර්ක චර්ිතයක් එක්ක බොහෝම අමාරු ඒ වාගේ මේ එකම සංසිද්ධිය ආකල්ප නිසා සම්පූර්ණයෙන් වෙනස් වෙනවයි කියන එක තර්ක මනසක් කියන කෙනාට මරණා වගේ වැඩක්. බොහොමත්ම ඒ නිසා සරුවචනන්තේ අනුපූර්ව ප්‍රතිපදාවක් හදලා තියෙන තියෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඕක වෙනස් කරලා වෙනස් කරලා අවසානයේ ඒ දේ දිහාම සම්පූර්ණයෙන්ම වෙනස් ආකල්පයකට ඇති කරනවා. අපි ගිය පාර ධර්ම දේශනා මාලාවෙත් මතක් කරගත්තා. ඒ සලායතන විභංග සූත්‍රයේදී සරුවත්නාංශයේ මූල ධර්මයක් ඉදිරිපත් කරනවා. ඉදං නිස්සාය ඉදං පජහත. මේක නිසා මේක අතහැරපන්. ඒකල ඉස්සල්ලාම පෙන්වන්නේ බොහෝමත්ම ගොරෝසු කාටත් පේන නරක දේවල්. ඒව අතාරින්න කියලා කියනවා එච්චරම නරක නැති දේවල් මතට. ඊට පස්සේ අතාරින්න කියලා කියනවා හොඳ දේවල් නිසා නරක දේවල් අතාරින්න. ඊට පස්සේ හොඳ දේවල් වඩා හොඳ දේවල් නිසා අතාරින්න කියලා දිගින් දිගට දිගින් දිගට කරපාගෙන යෑමක් තමයි කරන්නේ. නිසා සර්වඥයන් සඳහන් කරනවා දෝමනස්සය කියලා කියන්නේ නරක දුම් දොම්නස් ගේහසිත දෝමනස්ස කියලා જાතියක් තියෙනවා. නෙක්ඛම්මසිත දෝමනස්ස කියලා જાතියක් තියෙනවා. ගේහසිත කියලා කියන්නේ අමුදරුවන් රකිමි. ව්‍යාපාර රස්සාවල් කරනකොට හිතට එන චිත්ත පීඩා. ඒකකින් බොහොමත්ම දුරු කළ යුතු නොදකින්න පතන් කියන දේ. ඒ වගේම තියෙනවා පැවිද්දන්ට පැවිදි වුණාට පස්සේ එන චිත්ත මේ පීඩා. ඒ දෝමනස්ස තමයි. ඒකට කියනවා නෙක්ඛම්මසිත නයිෂ්ක්‍රමයෙන් පස්සේ එන දෝමනස්ස. ඉතින් සර්වචනසේ සඳහන් කරනවා ඒ කේහිත දෝමනස්සේ නික්කම්මසිත දෝමනස්යෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ gedara ඉන්නකොට තියෙන කරදර ටික තේරම පැවිදුනාට පස්සේ තියෙනවා. නමුත් ඒ ගෙවල් දොරවල තියෙන පැවි කරදර වලට වැඩිය පැවිද්දේ තියෙන කරදර හොඳයි. ඉතින් පැවිදි වෙච්චත් අයියෙන් කියනවා ඒක. නමුත් බලනකොට කිසි වෙනසක් නැහැ. මොන්නම තාලකින්වත් මේ පැවිදි වෙච්ච දවස්වල නම් ලොකු වෙනසක් තියෙනවා වගේ පේනවා. නමුත් පව් වෙනකොට කිසිම වෙනසක් නැහැ. ඒකට කියන්න තියෙන මේ නෙක්ඛම්ම සිත දෝමනස්ය මේ ගේසිත දෝමනස්ය වෙනවත් මේක යොමු වෙලා තියෙන නිවනටනේ. මේක යොමු වෙලා තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛනාත්ම අවබෝධ කිරීමට කියලා. ඒක යම් කිසි විදිහකට ආධ්‍යාත්ම සුඛයක් තියෙනවා. මට වෙච්චි නිදර්ශනයක් විදිහට මම කියන්නේ මේ බොහොම ආශාවෙන් අවුරුදු 7-8ක් මේ වේටින් ලිස්ට් එකේ ඉඳලා තමයි මම පැවිදි වුනේ. ඉතින් ඒ ඉන්න කාලේ ඉතින් හිතාන හිටියේ සම්පූර්ණ දර්ශීය මේ අරණ්‍ය වාසී අල්පේච්ච ජීවිතයක් ගත කරනවා කිය. ඉතින් පැවිදුනේ. ඉතින් ඊසන්වද හම්බුනට පස්සේ ලොකු සතුටක් ඇතිවෙනවා. ඉතින් මේ අර තිබුණු වස්තු භෝග අතහැරලා දාලා ඇවිල්ලා අර කුටියකට වෙලා පුංචි දේවල් ටිකක් අරගෙන ඉතින් ජීවත් වෙනකොට ටික ටික ටික ටික පුංචි පුංචි දේවල් වැඩි වෙනවා කියන්නේ. අටපිරිකරෙන් තමයි පටන් අරගන්නේ. අන්තිම 18 පිරිකර 28 පිරිකර වල එකක්වත් සිහි කරන්න බෑ. ඒ වගේ පුංචි පුංචි දේවල් මේක කියන මට තේරෙනවා දැන් ඉතින් ආයතරයක් ඉතින් වැඩේ පටන් ගත්තා තමයි කියලා. ඒ ඉතින් තාමත් අර බොහොම අල්පෙච්චි ජීවිතය. කොහොම ඉඳලා ඉස්ලාම් දුන්න සංඝ සභාවේදී පැවිදි වෙච්ච අලුතම අංගම්බර 10 විතර පැවිදිනේ ඊට පස්සේ ජනවාරි මාසෙ විතර තිබුණ සංඝ සභාවකදී මේ සංඝයාගේ භාණ්ඩාකාරේ තනතුරු මාරු වීමක් සිද්ධ වුණා. ඉතින් වැඩිහිටි ස්වාමීන් වහන්සේමක් ඒකටපත් කරා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ <clears throat> මේකට සාමාන්‍ය කෙනෙක්ගේ අත්‍යවශ්‍ය භාවය අවශ්‍යයි කියලා. ඉතින් අර කවුරුත් කවුරුත් මගේ මට ඇඟිලි දික් කරා ළඟට පැවිදුණා. මේ ආයුතුන් වහන්සේ හොඳයි මේ ගබඩාය වැඩට උදව් කරා. ඉතින් කමන්නේ සංඝයාගේපත් කිරීම නිසා මම ගිහලා බලුවා. එතෙන් ගියාන් පස්සේ සාමාන්‍ය ගීගේක තියෙනට වැඩි වස්තුව තියෙනවා. හරි ප්‍රශ්නයක් නෑ. ඉතින් 10 15 දිනක් ඉන්න ගෙදරක් නේ. උතර ඉන්න කමක් නෑ. බලහන් අත ගන්න අත ගන්න යනකොට මට දැන් අර සුපර් මාකට් එකේ වැඩ කරනවාද එහෙම නැත්නම් පැවිදි වෙලා මේ මේ ගබඩාය වැඩ කරනවාද කියන එක ටික වෙලාවක් යනකොට අමතක වෙනවා. ඉතින් මට හිතෙනවා දැන් නම් මේ දිගේ ගියොත් එimhe ආයෙත් හැරයක් අර මේ පැවිදි ආකල්ප නෙමෙයි මට ඇති වෙන්නේ නැවතත් අර වස්තු මත ද්‍රව්‍ය මත තියෙන ආර්ථික දේවල් ආවොත් මගේ අර අබිනිෂ්ක්‍මන අදහස කෙලෙසෙයි කිය. කාටවත් මං කිව්වේ නැහැ. පස්සේ ඉතින් ටික දවසක් ගියාට පස්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ඇතපිලා ඉන්න වෙලාවක ඇඳ වගේ ඉඳගෙන ටිකක් ප්‍රපස්ථාන කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ පුංචි ශාකියක් මගේ හිතේ තියෙන නිසා ඔබ වහන්සේට කතා කරන්න හොඳ නෑ මම මොකද මේකට කියන්නේ කියලා මම ඒ ශාකියෙන් ඇහුවා. මොකද මොකද නම කියලා ඊට පස්සේ මම ගියා ස්වාමීන් වහන්සේ මම මේ ලබඩාටපත් කරාට පස්සේ ඒ කටයුතු නම් ප්‍රශ්නයක් නෑ මට ඒක කරගෙන යන්න පුළුවන්. නමුත් මේ විදිහට මේ නැවත නැවතත් අර ප්‍රත්‍ය අත ගැම නිසා ඇති වෙන මේ ඒ කාර්යක්ෂමතාවය ඒව පිළිබඳ ඇති දක්ෂතාවයේ පැවිද්දට කරදරයක් වෙයිද වාසියක් වෙයි. ඊට පස්සේ මොකද මේ අහන්නේ කියන්නේ. මම කොහොමද අබිනිෂ්ක්‍මණය කිව්වට පස්සේ මට හිතෙන ඕමත්ම අල්පෙච්ච ජීවිතයක්. නමුත් මෙතෙන් ආවට පස්සේ තියෙන වස්තුව දකින්නකොට මට අර හැකියාවක් මත වෙන දුක් වහන්සේ දැන් පැවිද්දේ ඉන්නේ 60 70 අවුරුදු ගිහිල්ලා. ඉතින් මේ වස්තුව පිළිබඳව මේ <clears throat> නැවත අසුරුක්තිය එම නිසා මේ අබිනිෂ්ක්‍මණ දාසට පහදුවේද නැත්තම් කියන එක මට මේ පැවිද්ද මට හරියයිද නැද්ද කියන එකයි මම අහන්නේ. ඊට පස්සේ මොකද එහෙම හිතෙන්ද හේතුව නෑ මම කොයි අත ගන්නකොට සාමාන්‍ය ආයේ ඒ වස්තු වස්තුමනේ. කවුරු පූජා කරුවත් ඒව ඒකමයි. ඊට පස්සේ කිව්වනම අපි ඒ දවස්වල බොහෝම ආසාවෙන් තමයි මේ වස්තු රැස් කරන්නේ. ඒ රැස් කරන සෑම වස්තුවක්ම තණ්හාමාන දිට්ඨිය වලින් වැටිලා. මේක මගේ මේ මමයි මේක තුකරන්නේ මගේ දරුවන්ට නැත්නම් මගේ සහෝදරයන්ට මගේ අම්මට තාත්තට කියලා. ඒක මම ආයෙනේ ගන්නවා. මෙතන තියෙන්නේ සංඝයාට පූජා වෙච්ච දේවල් එකක්වත් අපට අයිති නැහැ. නමුත් සංඝයාගේ ප්‍රයෝජනෙ වෙනසේ ඒව පිළිවෙලට අඩු කරලා තියෙන එක අවශ්‍ය වෙලාවට දෙන එකේදී කවදාකවත් අපිට අර මම ආයනයක් ඇති කරගන්න නැතුව වැඩ කිරීමේ ශක්තියක් තියෙනවා. ඒක නිසා එමන වස්තු කොච්චර කොට ගහුණත් ඒක අපිට කෙලස් පින්ස් පිහිටන්නත් පිට තියෙනවා. පිහිටිය යුතුයම නැහැ. ඒ නිසා අනිවැනි ආකල්පයක් ඇති කරන මම මේ කරන්නේ සංකෝපස්ථානයක් කියලා කරන්නේ. මම ඒකත් කරත හැකි. මට සැකයක් තියෙනවා මහානකම හරියයිද? ඒක ප්‍රශ්නයක් නෑ. හුදු සතියෙන් සම්පදැනිය කටයුතු කරන්න කරන්න පුළුවන්. ඉතින් අන්තිමට බලනකොට ඔය ඇත්තටම ඔය කිහියත්තු හම්බ කරනට වැඩිය හම්බ කරILLක් තියෙනවා මහානකම. නමුත් ඒක පිළිබඳව අර තාලෙට අර ගිහිව බලන තාලෙට ගියේ සිට තාලෙන් බලන්න ගත්තොත් ඒක අල්ලිම කරදරයක් මේ වස්තු වැඩි වෙන්න වැඩි වෙන්න බා දාඩිය පියන්න ඕන දුවිලි පියන්න ඕන ලයිසන් කරන්න ඕන නා නාප්‍ර පුදු වෙන අපේ අවධානය යොමු කරනවා පැවිදිට පස්සේ ඇත්තට මේ වැඩ කටයුතු සේරම තියෙන නමුත් මේ බණ භාවනා කරන සංඝයා වහන්සේලාට පහසු කරන්න කියලා ඒකට මහන්සි වුණාම අර නෙක්ඛම්ම සිත දෝමනස්යක් එන්නේ ගේහසිත දෝමනස්යක් නෙවෙයි ඉතින් මේකෙදී සර්වඥාන්සේ බොහෝමත්ම සූක්ෂම පෙන්වනවා නෙක්කමසිත සෝමනස්සේ සඳහා ගේයසිත දෝමනස්සේ දුරු කළ දාන්නේ. ඒ වගේම තියෙනවා ගේයසිත සෝමනස්සේ කියලා එකක් නෙක්කමසිත සෝමනස්සේ කියලා එකක්. ගේයසිත සෝමනස්සේ කියලා කියන්නේ තමයි විභාගයෙන් පාස් වෙනවා, සුවිප් එකක් ඇදෙනවා, දරුවන්ට යම් යම් දේවල් ලැබෙනවා. ඔය වගේ වෙනකොට ලොකු සෝමනස්සයක් තියෙනවා. ඒ වගේම නෙක්කමසිත සෝමනස්සේකුත් තියෙනවා. තමන්ට මේ සීලය පිළිබඳව වඩ වඩාත් හොඳ සීලයකට යනකොට ඒ වගේම සමතෙන්දී මේ <clears throat> සමාධිය හොඳට හරියාගෙන එනකොට වගේ හොඳට බණ අහනකොට කල්යාණ මිත්‍ර ලැබෙනකොට විපස්සනා කරනකොට ඒ සෝමනස්සක් තියෙනවා. ඉතින් මේ සෝමනස්ස දෙකේදීම අපි වඩා හොඳ එක බලාපොරොත්තු තමයි ඒ සෝමනස්සේ හොයන හොයන යන්නේ. ඒ දෙකම සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ ගේසිත සෝමනස්සේ වෙනුවට නික්කම්ම සිත සෝමනස්සේ හොඳයි. ගේසිත සෝමනස්සේ කොච්චර ධාර්මිකව හම්බ කරත් නැත්නම් සාධාරණ සිද්ධ වුණත් ඒකේ තණ්හාමාන දිට්ටි වැඩෙන්නේ නැහැයි කියලා කියන්න හේතු තියෙන අඩුයි. හැම වෙලාවෙදී මේක ලැබෙන්න ලැබෙන්න මටයි හරිගේ මමයි හරි ගසගත්ත කෙනා මේක මගේ දක්ෂකම නිසායි මගේ හොඳ සලස්ම නිසායි කියලා කොහොමඩක්වත් ඒකත් එක්ක අර තණ්හාමාන දිට්ටි කියන ප්‍රපංච ධර්ම අහංකාර මමින්කාර වැඩෙන. නමුත් අර පැවිද්දේදී හම්බ වෙන එකේදී නැහැයි කියන්න බෑ. නැත්නම් නිෂ්කා නයිෂ්කමෙන් පස්සේ හම්බ වෙන සෝමනස්සෙත් නැහැයි කියන්න බෑ. නමුත් ඒක බුදුහාමුදුර යොමු කරලා තියෙන ඉර ඇඳලා තියෙන නිවනට. නමුත් අපි අර භයානකම තියෙන සීල හරියාගෙන එනකොට මම වෙනදට වෙන සීලවන්ත වෙනවයි කියනකොට අර දුස්සීල කට්ටිය හෝ සීල ලකින ඇතියත්ව පහත් කළ සැලකීමෙන් යම් ආකාරයක අහංකාර මමින්කාර එනවා. මොකද ඒ වගේම සමාධිය හරියාගෙන එනකොට අදුගාණේ පරියන්කේ නැගිටට පස්සේ උතුම විදියේ පිරිච්ච ගතියක් ඇවිල්ලිවලා ඉතින් අනික් ඇත්තෝ තාමත් ඒවට දඟලනවා දකින්නකොට පුංචි කළ සලකන ගතියක් එනවා. తాවකාලිකව හරි එනවා. නමුත් සර්වඥා සඳහන් කරනවා ඒ අර ගේහිත වෙන සෝමනස්සිට වැඩිය නික්කම්මසිත සෝමනස්සිය හොඳයි. ඊට පස්සේ සඳහන් කරනවා ගේහිත උපේක්ෂාවක් කියලා එකක් තියෙනවා නික්කම්මසිත උපේක්ෂාවක් කියලා කියනවා. කොහොමඩක්වත් ගේහිතව ඉඳලා නිග්‍රහසිත බවුලගත කරලා අවයසට යනකොට ඒ දරුවන්ගේ දියුණු වෙනකොට මුදිතා තත්ත්වයටපත් වෙලා පස්සේ දරුවෝ වෙන් වෙලා ඒකට කටයුතු කරන යනකොට ඒ දෙමාපියන් සිද්ධ වෙනවා ඒ ගේහිත උපේක්ෂාව කියන එක ඉතුරු කරගන්න. වැඩි කරගන්න. ඒ කියන්නේ තලසුණා වයසේ. සාර්ථක ජීවිතයක් නම් තලසුණා වයසේ කරනකොට ඒ උපේක්ෂාව ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැවිද්දෙති මේ ජීවුන වෙලා මේ තමන්ගේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වෙලා යනකොට කොච්චර දෙයකින්වත් අවුස්සන්න බැරි, කුප්පන්න බැරි කොහොම සාන්ත දාන්ත තත්ත්වයක් අඩු ගන්න භාවනා නොකලත් එන ගතියක් තියෙනවා. ආනේ දෙකේ අර ගේසිත උපේක්ෂාවට වඩා මේනෙකම් සිත උපේක්ෂාව සුදුසු බව ਸਰවඥාන්සේ සඳහන් කරනවා. මේ සෑම තැනකදී උන්වහන්සේ පාවිච්චි කරන්නේ එකම ධ්‍රුවපදයයි. එකම සමානාත්ම පදයයි ඉදන් නිස්සාය ඉදන් පජාත. එහෙම නැත්නම් නෙක්ඛම්ම සිත දෝමනස්ස නිස්සාය නෙක්ඛම් ගේ සිත දෝමනස්සම් පජාත. නෙක්ඛම්ම සිත සෝමනස්සම් නිස්සාය නෙක්ඛම්ම සිත දෝමන ගේ සිත සෝමනස්සම් පජාත. නෙක්ඛම්ම සිත උපේක්ඛා නිස්සාය ගේ සිත උපේක්ඛා පජාත. කියලා මේ දෙකේදී පැවිද්දේ හම් වෙන දුකක් සැපක් පැවිද්දේදී හම් වෙන සැපත් නිවනට යොමු වෙලා තියෙන්නේ. උපේක්ෂාවත් නිවනට යොමු වෙලා තියෙන එක ඒක ඒකමයි තමයි පැවිද්දෙක්වත් ගිහියෙක්වත් කවුරක්වත් ඒ වාදයට මේ ප්‍රතිවිරුද්ධව කතා කරන එකක් නෑ. මොකද අබිනිෂ්ක්‍මණය බොහොම දුෂ්කර දෙයක්. අබිනිෂ්ක්‍මණය කරුවාට පස්සේ සපතුක හම්බෙයි කියලා අත්‍තරම කරන්න ඉස්සලා හිතන්නේ නෑ. කරන වෙලාවෙ හිතන්නේ නෑ. නමුත් එච්චරම තමයි. කොටිම කියනවනම් අපි මොන වාදනයක් විවෘත කරලා තිබ්බත් ඒ සෑම වාදනයකම මේ වාතයේ සමාකාරක පිළිලා තියෙනවා. කට පුංචි උණයි කියලා, කට ලොකු උණයි කියලා, භාජනේ ලොකුයි කියලා, භාජනේ පොඩි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය වාත පීඩනේ අණුව හැම තැනම සමාකාරව මේ වාතය පිළිලා තියෙනවා. ඒ වගේ තමයි මනුෂ්‍ය හිතක් තිබුණොත් ඒ හිතට සම්බන්ධ වෙන සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ වේදනා කිසිම තැනක වැකියුම් එකක් නැහැ. හැම තැනම සමාකාරව පිළිලා. අර ගියේ සිටේදී තියෙන හැම වෙලාවෙම ගෘහාශ්‍රිතව එන ඒ සැප දුක් උපේක්ෂා පැවිද්ද තියෙන්නේ පැවිද්ද සඳහා. ඊට පස්සේ සරුවචනාංශය දැන් නෙක්ඛම්ම සිතේ තියෙන දෝමනස්ස සෝමනස්ස උපේක්ෂා ගැන කතා කරලා කියනවා. නෙක්ඛම්ම සිත දෝමනස්සය නෙක්ඛම්ම සිත සෝමනස්සේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. නේක නෙක්ඛම්ම සිත සෝමනස්සං නිස්සාය නෙක්ඛම්ම සිත දෝමනස්සං පජහත. ඒ කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරලා ඒ සීලය අදි සීලයක් බවට පත් කරගන්න උත්සාහ කරන්නය. චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් බවට උත්සාහ කරන්නය. ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා කරපාට උත්සාහ කරන්නයි කියලා. කියන්නේ මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන කර කර යනකොට ඒ දෝමනස්ස පැති පුළුවන් තරම් දුර්වල වෙලා සෝමනස්ස පැති වලටපත් වෙනවා. කියන්නේ යම් කිසි පැවිද්දේ සතුටක්, පැවිද්දේ ඉදිරි ගමනක්. ඒ එහෙම යනකොට තේරෙන පටන් අර ගන්නවා ඒ සෝමනස්සයත් කොහොම මේ සලන සුළුයි, සැලෙන සුළුයි කොහොම සෙල්ලක්කාර ගතියක් තියෙන. ඒක මේ අර කෙලස් කපන තැනට සමාජයේ පැත්තට අඩුයි යනවා. එනිසා නෙක්ඛම්ම සිත සෝමනස්සේ උපේක්ෂා මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. කියන්නේ ජයග්‍රහණය කරලා කරපු ජයග්‍රහණය පිළිබඳව උපේක්ෂා වෙන එකයි. ඉතින් මෙතනදී හොඳ මූලධර්ම තමයි පරාජය වුණාට පස්සේ ඒකට උපේක්ෂා වෙන්නේ මොඩකමට නැත්නම් අඥාන උපේක්ෂාව. දක්ෂකම තියෙන ජයග්‍රහණය ලැබලා දිනු රට හැරපියාන රජ කුසී. තමන් දිනු ජයග්‍රහණය අතහැරලා දාන උපේක්ෂාවෙන් ගියාම එක්කම සිත උපේක්ෂාව තමයි ඉතුරු වෙන්නේ. එකක් නිසා එකක් අතහරින වැඩ පිළිවෙලක් තමයි මේ දිගටම කෙරෙන්නේ. ඊට පස්සේ මේ නෙක්ඛම්ම චිත උපේක්ෂාවට ගියාට පස්සේ අපිට කියන්න පුළුවන් ආනාපාන සති භාවනා කරගෙන යනකොට මේ ආනාපාන සති භාවනාවේ ඒ නීවරණ ධර්මයන්ගෙන් දුර වෙලා ආනාපානී ආස්වාද ප්‍රස්වාද දෙක එකට සමාකාර වගේ ඇවිල්ලා වැඩි වෙනසක් නැති වෙන විදිහට පෙනිලා හැපෙන තන පිළිබඳවත් මේ කිසිම ලොකු කොරස් ගතියක්, ගොරෝසු ගතියක් නැතුව ලාවට යන්තමල දැනෙමි. කයත් tempත් වෙලා ඉන්න අවස්ථාවක් කියන්නේ. ඉතින් අපිට උගක් වෙලාට ඒ වැනි වේදනාවක් කියන්න වෙන්නේ උපේක්ෂා වේදනාවක් කියලා. ආන්නේ උපේක්ෂා වේදනාව ඉස්ස ඉස්සලා ඉතින් ගියාම ඒකේ තියෙන හිත ආයෙත් නැමිති නානත්ත් සංඥා සහිතයි පවතින්නේ. මගේ දැන් සත්‍යයක් ඇවිල්ලා මේක කැඩෙයිදෝ කියලා කුකුසකේ. වේදනාවක් ඇවිල්ලා කැඩෙයිදෝ නැවත ආනාපානෙ මට පෙනෙයිදෝ නොපෙනෙයිදෝ මම ඊගාට විපස්සනාට ආරවනවද සමතයට හරවනවාද මම මොකද කරන්න ඕනේ කියලා අර කලකොල ගතියක් තියෙන හිත ඒ උපේක්ෂාට ගිය ගමන්. ඒකට සර්වඥයන් සඳහන් කරනවා උපේක්ඛා නානත් සංඥා කියලා. දැන් හරියටම කැලෙන් අල්ලගත්තු කුරුල්ලේ මේ කූඩුවකට දැම්මට පස්සේ ඒ කුරුල්ලගේ වැඩේම ඒ කූඩුවේ හිලකින් එළියට යන්න උත්සාහ කරනගේ හැම පැත්තටම දඟලනවා. එහෙම නැත්නම් කැලෙන් ගෙනල්ලා බැඳපු මේ කුළුමීනේ ගමේ බැඳලා පස්සේ අර ඒ වරපට කඩාගෙන කණුවත් පුළුවන් නම් ගලවන්න නැත්නම් බෙල්ල හරි කඩාගෙන යන්න බයි දඟලන. ඒ නිසා ආපු ගමන්ම කුඩු ගති තියෙන. ඒ වගේම තමයි අර ආනාපානියෙන් හිත තැම්පත් වෙච්ච ගමන් ඇති උපේක්ෂාව නිට්ටරෝම නානත්ත් සංඥාවයි. කියන්නේ බාහිරයට බෙල්ල දික් කරගෙන කන්ට අහගෙන බොහොම සැලෙන සුළු මනසකින් තමයි ඊට පස්සේ ඒක ප්‍රහාණය කරන්න කියනවා උපේක්ඛා ඒකත් සංඥා. ඒ කියන්නේ අර පිටතට විහිදිච්ච නන්නතර වෙච්ච හිත නානත්ත් සංඥා කියන එකට හොඳටම සිංහල වචනේ තමයි නන්නත්තර වෙන්නේ. නන්නත්තර වෙච්ච හිත ඒකත් සංඥාවට ගන්නයි කියලා කියනවා. එහෙමනම් එතෙන්දි සාමාන්‍ය ගුරු උපදේශයෙන් මේ වෙච්ච එක හොඳයි මට මෙහෙම පැයක් ඉඳ ලැබේවා දෙකක් ඉඳ ලැබේවා කියලා මේකෙන් කැඩෙයිද කැඩුණොත් හොඳයිද නොකැඩෙයිද කියලා එහෙම හිතනව නෙවෙයි. මේ ලැබිච්ච එක හොඳයි කියලා ඒක ඇතුළට නමන ගතියක්. එහෙම නැත්නම් ඒක අගේ ආඩම්බරේ පෙන්වන්න හදන ගතියක්. ඒකට ප්‍රේම කරන ගතියක්. ඒකට සාතර වෙන ගතියක්. ඒකට ආතර වෙන ගතියක් කරපුවාම අර කලකොල ගතිය නැතුව ඒ උපේක්ෂාවෙත් තත්පත් වෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට හිත අපි හිතමු මේ කියන විදිහටපත් උනායි කියලා. ඒක සර්වචනන්ද පෙන්වන්නේ උපේක්ඛා ඒකත් සංඥා නිසාය උපේක්ඛා නානත් සංඥා පජහත. ඒකත් සංඥාව උදෙසා ඒකත් සංඥාව නිසා නානත් සංඥාව ප්‍රහාණය කරන්න කරන්නේ කොහොමද කියලා කියන්නේ ඒක ඉතින් අර ගුරු પરම්පරාවෙන් තමයි කියන්නේ ඒ උපේක්ෂාට ගිය ගමන් කාන්තාරික තනි වුණා වගේ මුහුද මැද තනි වුණා වගේ ටිකක් හෙලෙත්තාරු වෙන ගතියක් තියෙනවා නන්නත්තර වෙන ගතියක් තියෙන එක ඇත්ත ඒ මොකද ඊට ඉස්සර නීවරණ වලින් පිළිපිලි තිබුණ හිතනේ වේදනා සාද්ද වලින් කරදර වෙලා තිබුණ හිතනේ මේ වගේ මූණට මූණ දලාන පාන තිබුණ නැති හිතනේ ආස්වාද ප්‍රසවාස හොඳට වෙන් කළ දකින්න පුළුවන් තිබුණ හිතනේ හැපෙන දන හොඳට පෙනිපෙනී තිබුණ අරමුණු ගන්න පුළුවන් එහෙම නැත්නම් මේ නිමිත්තක් ගන්න පුළුවන් හිතනේ දැන් මේ නිමිටි මැකීගෙන යනකොට ඒක කලකොලපතියක් එන එක සාධාරණයි ඒක ආවේ අර උපේක්ෂාව සතුටයින් කළ උපේක්ෂාවට හිත වැටුණා හිත වැටුණාට පස්සේ දැන් මෙතන තියෙන නානත් සංඥාව හොඳට තේරුම් ගන්න තේරුම් අරගෙන එනානත් සංඥාව ඒකත් සංඥාව උදෙසා ඒකත් සංඥාව නිසා නැත්නම් ඒකත් සංඥාව හේතු කොටගෙන නානත් සංඥාව දුරු කරන්න නම් අපි සිංහලෙන් අපි කියන්නේ මේ ලැබිච්ච දේ ඉගේ කරමින් ඉන්න. ආන්නේ ඒකත් සංඥාවට ගියාට පස්සේ සරුවචනසේ පාවිච්චි කරන වචනයන් තම්මේතාවය කියන. තම්මේතාවය කියලා කියන්නේ එයින් නම්බු ගන්න ගතියක් එන්නේ. දැන් මට නම් ප්‍රශ්නයක් නෑ. දැන් නම් මට පැයක් දෙකක් හරි ඉන්න පුළුවන්. දැන් නම් ආනාපානෙ නැති වුණත් ඒ ගුරුවරයාත් හොඳ නිසා මගේ ලෙඩ කොන්දේ අමාරු කරදර නැති නිසා සද්ද නිසා ඉන්න පුළුවන් කියලා මමයි මේ මේ ඒකත් සංඥාව ගත්තේ. මටයි මේ ඒකත් සංඥාව. මේක තමයි භාවනාවේ හරපද්ධතිය. මේක තමයි ආත්මය කියලා එයින් හටගන්නා වූ තත්මයතාවයක් එයින් නිපන් ගතියක් එන්න පටන් ගන්නවා. ඒක අර ඉස්ලාම දකපු අර ගේහසිත දෝමනස්සය නෙක්ඛම්මසිත දෝමනස්සෙන් ප්‍රති ප්‍රති ප්‍රතිස්ථාපනය කරනවා වගේ ගොරෝසු වැඩක් නෙවෙයි. නමුත් දැන් අර හිත කලකොල වෙන්නේ නැහැ නන්නත්තර වෙන්නේ එක තැනක ඉන්නවා කියන එක නම්බුවට හැරෙන්න ඉඩ තියෙනවා. ඒක මමයි කරගත්තේ මටයි හරි ගියේ ඊයේ හරි ගියේ නැහැ අද හරි ගියා ආදි වශයෙන් එන්න පටන් ගන්නවා. එතකොට එයින් හට ගන්නා වූ නම්බුවක් නැත්නම් එයින් හට ගන්නා වූ තණ්හාවක් මානයක් දෘෂ්ටියක් අහංකාරයක් මමින්කාරයක් ප්‍රපංචයක් එන්න පුළුවන්. ඒකවත් භවයට පොරක් වෙනවා. ඒක නිසා අතම්මේතා උත්තා භගවතා. සර්වඥාන්සේ හැම වෙලාවෙම අපිට මේ අතම්මේතාවය අගය කරලා කියනවා. මේයින් නම්බු ගන්න යන්න එපා. මෙච්චර සියුම් දෙයක් වුණත් නම්බු ගන්න ගන්න එපා කියලා. ඒක අතම්මේතාවය නැත්නම් ඇති වෙන තම්මේතාවය අතම්මේතාවයේ උපනිශ්‍රය කරගෙන අයින් කරන්නේ. දැන් ඉතින් අපි මේ කතා කරන්නේ එහෙම තර්කයට නගන්න පුළුවන් තරක් නෙවෙයි. එතන ගිය කෙනාට නම් යම් අදහසක් ගන්න පුළුවන්. ඒක නිසා ඒ තත්මේතාවේ අතහැරලා අතම්මේතාවයට යනවයි කියලා කියන්නේ මේ අපේ වෘත්තක් ඇතුව විදියට අපේ නිතරම හිතේ සිටින මේ ප්‍රපංචකරණය අතහැරලා දාන. ඒක හරි ගියාද, වැරදුනාද, හොඳද, නරකද, පින්ද, පවුද, සමතෙද, විපස්සනාවද, මමද, උඹද, බුදුහාමුදුරන්ගේද, මගේද ඔය කියන සම්පූර්ණ අර විස්තර කතනේ ප්‍රපංච කිරීම නතර කරන්නට ඇත්තටම කියනවා නම් අර මේ දුසීලවන්ත කෙනෙක් සුසිල්වත් වෙනවට වැඩිය අමාරුයි මේ. එහෙම නැත්නම් ගිහිගේ ඉඳලා ගිහිගේ කරදර කළා ගිහිගේ අතහැරලා පැවිදි වෙනමයි කියලා ඒක විශාල පින්මක්. නමුත් ඊටත් වැඩිය අමාරුයි මෙතන මේ ඇතිවෙච්ච தত্ত্বය ගැන විස්තර විභාග නොකර. එහෙම නැත්නම් ධර්ම විචේතවත් ලක් කරන්නේ නැතුව ඒක මගේ නෙවෙයි වා. අනුන්ගේ දෙයක් වා. ගත කරනවායි කියන එක තාම දුෂ්කරයි. එතනදත් සිද්ධ වෙන්නේ ධම්මේතාවයේ පරිත්‍යාග කරන අතම්මේතාවයට පැසක්. ධම්මේතාවය කියලා කියන්නේ මේ වෙච්ච සත්වේ මමේ මාගේ කියා ගන්නා වූ මේ පුරුදු සම්ප්‍රදායන කෝල එහෙම නැත්නම් මේ සම්මුතියට අනුව ගිය කල්පනාරාවයක්. කල්පනා ප්‍රතිරාවයක්. කල්පනා දෝංකාරයක්. එනවාමයි. ඒක ආවයි කියලා කනකාට වෙන්නේ නැහැ. නාවයි කියලා සතුට වෙන්නේ නැහැ. ඒ ඉන්නවා. ඉතින් මෙන්න මෙතන තමයි අපි ගිය පාර දවස් එක තුනේමත් වගේ මට පටන් අරගත්තා විචාර කරගත්තා සත්‍යයේ නාමයෙන් හොඳ නරක පාවා දෙන වෙලාව. මේකෙන් ටිකක් අමාරුයි සම්ප්‍රදාන කූලෝ ප්‍රශ්න දිහා බලන්න නැත්නම් බොහොම අමාරුයි. ඒ මොකද අපි වෙන පැත්තකින් අපි මෙතෙක් ළඟා වෙන්න උත්සාහ කරනවා නම් ඒකේ තියෙච්චරම ඔය කියපු සූත්‍ර පිටකයේ තියෙන කාරණාවක් නෙවෙයි. ඔය දර්ශන විද්‍යාවේ මෑතකදී ඇතිවෙච්ච හොඳම ප්‍රවර්ධනයක් තමයි මේ සාන්දෘෂ්ටික වාදය කියන්නේ. සාන්දෘෂ්ටික වාදය කියලා කියන්නේ මේ මොනක්වත් නැහැ මේ මොහොතේ තියෙන දේ විතරමයි. ඊයේ වෙච්ච දේවල් වලින් මේ මොහොත විස්තර කරන්නත් බෑ. මේ මොහොතෙන් ඉස්සරහට වෙන්න තියෙන දේවල් විස්තර කරන්න බෑ. යමක් දැන් සාන්දෘෂ්ටිකද මේ දැන් දැකිය හැකිද එච්චරමයි. එන මොකක්වත් නැහැ කියලා. අනේ සාන්දෘෂ්ටික වාදීන් ඒක දර්ශනයක් වඩපත් කරගත්තට පස්සේ ඒකේ යම් යම් පිළිණු වීම් තියෙනවා. කෙසේ නමුත් මේ සාංශෘතික වාදීන් දැකලා පස්සේ විස්තර කරලා තිනවා ලෝකයේ ජන සම්මත වශයෙන් ජීවත් වෙන මිනිස්සෙකුගේ ස්ත්‍රී වේවා පුරුෂ වේවා අවස්ථා තුනක් තියෙනවා. ඉස්ලාම මේ මිනිස්යාගේ ඒ කුමර බඹසර රකින්න කාලේ වාගේ ගන්න යුගයේ හුදු సౌందర్యාත්මක. හැම දෙයකම හොඳ පැත්ත විතරයි දකින්නේ එකතු කරනවා. දකින්නවා හැම දෙයක් කිසිම මේ කෑම හොයන්නේ කොහොමද ආරක්ෂාව හොයාගන්නේ කොහොමද අනාගතේ බෝ කරන්නේ මොකම දෙයක් අතොල් වෙන්නේ ඔක්කොම මේ දෙමාපියන්ගෙන් ලැබුණොත් හොඳයි නැත්තම් වෙilla මැරලා යනවා ඒක වෙනම කතාවක් හරීම సౌందර්යය ඒක ඉතින් సౌందర్యාත්මක යුගය කියලා කියනවා ඉතින් සෞන්දර්ය ආත්මයෝගය ටීනේජ් වෙනකොට 13 14 වෙනකොට ඉතින් අර ලිංගික හැකින් පහළ වෙලා යම් විදිහකට විවාහ ජීවිතයකට හරි මේක ඉච්ඡාම ඒ සෙල්ලම්පත්තු යන්න නෙවෙයි දැන් ඇත්තපත්තු යන්න වෙනවා. ආන ඔතෙන්න වෙනකොට අර මෙතෙක් අපි ගත කරපු මේ సౌందර්ය යුගයේ ඉතාමත්ම අපහසුයි. බොහෝමත්ම අමාරුවෙන් අර ඉස්සරහ දෙන දරුවෝ නිසා දැන් ඉස්සර වගේම අපිට ඇඳුම් නැතුව ඉන්න බෑ. කොහොමඩක්වත් ඇඳුම් නැති. ඉසර වගේ ආවට ගියාට වැඩ කරන්න බෑ. ඒ දරුවන්ට පේන්න අපි කාලතරණක් ගන්න වෙනවා. ඔන්න ඔය විදිහට අර තිබුණු సౌందර්යය පාවා දෙන්න වෙනවා. මේ හොඳ නරක දෙක නැත්තම් මේ බයලජ්‍ය දෙක නැත්තම් මේ ඉන්ද්‍රිය සංවරය වෙනුවෙන්. මේක ඉතාමත්ම මේ තීරණාත්මක යුගයක්. ඉතින් මෙතන ඉන්න උගව දෙනකොට ඒක ප්‍රශ්නයක් නෑ දැන්. මොකද මේක දන්නවා අපිට මොකද අපිට අපේ පුංචිම දරුවෝ දකින්න අපි දන්නේ දරුවෝ කොච්චර සුන්දරද කියලා. ඒ දරුවන කිසියම් මේ හොඳ නරක ගැන හැඟීමක්වත් මේ හෙවීමක් උපේන දෙයක් නැත්නම් උපයීම ආරක්ෂා කිරීමක් ඒ ආරක්ෂා කිරීමේදී සාමුන්නේ සාධාරණකමක් අසාධාරණකමක් මොකක්වත් නැහැ හැම දකින දකින දේම අලුත් ඒ సౌందර්යය අනුව අපි හිතියානේ ඊට පස්සේ අපි මේයින් පස්සේ මේ හොඳ නරක දෙකක් අරගෙන හරි වැරදි දෙකක් ඔලුවට දාගෙන මේ අද මේ කරන යන වැඩපිළිවෙල දිහා දකින්නට අපි මේ සංස්කෘතියට අපි විවෘත වෙලා හරි පුදුමාකාර මේ බර ඇදිල්ලක් අදී ඒ බර ඇතිල ගත්තට సౌందర్యාත්මක යුගයේ පාවා දීලා. ඒක පරිත්‍යාග කරා දැන් මේක අල්ලගත්තා. ඊට පස්සේ අපි හිතුවා දැනුම මේරලා තියෙන. ලිංගික පරිණතයට ඇවිල්ලා තියෙනවා. දැන් සමාජයේ පුරවැසියෝ බාටපත් වෙලා තියෙනවා. අරගොල්ලෝ අර්ධ පුරවැසියෝ. ඒ නිසා අයත් කරන సౌందర్యාත්මක වෙන්න පුළුවන්. අපිට බෑ අපි సౌందర్యය නැත්නම් ජීවිතේ මිහිරි පැත්ත හොඳ නරක වෙනුවෙන් පාවා දීලා තියෙනවා. නමුත් දැන් හොඳ නරක මේ సౌందర్య ලපටි බොළඳ ගතියට වැඩිය හොඳයි කියලා අපි ඔක තියාගෙන යනවා. නමුත් ඕක සරුවච්චන් ආංශිකේ මුල ධර්මයට පැත්තට ගත්තොත් අවුරුදු 40 50 යනකොට තේරෙනවා ඒ ධාර්මිකව සාධාරණව යමක් හම්බ කරලා දූ දරුවන් ඇති කියලා පොතක් කියලා වගේ පූර්ණත්වයටපත් වුණාට තාම පුස්කතියක් තියෙනවා. තාම හිස්කතියක් තියෙනවා. නිකන් කෝම්බයක් වගේ. බලහන් බලහන් යනකොට ඉස්සරහට යනකොට තේරෙන්න පටන් ගන්නවා ওই ලෝකේ තියෙන හොඳ නරක දෙක ඔක්කොම මැරෙනකන් තමයි. හම්බ කරපු දේවල් නැති වෙච්ච දේවල් දුප්පත්කම් ඔක්කොමකම් මේ මැරෙනකන් තමයි. අර ත්‍රිවිධ එක තිබ්බ කාර්යයක් මම ගියේ පාරක් කිව්ව මං හිතන්නේ ගණන්කාරකම් හයිය තියෙනකම් නම්බුකාරකම් සල්ලි තියෙනකම් ආඩම්බරකම් නිලය තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම් ඔක්කොම දවසක පච වෙනවා ඒක කතා මේ රජ කෙනාටත් පච වෙන්න වෙනවා හිඟනටත් පච වෙන්න වෙනවා කතා කරන දේ ඕකෙදී සාමාන්‍ය පණ පණ පෙන්නට පස්සේ ඒ කොහොමදත් දෝංකාර දෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට සමහරුන්ට හිතෙන්න පටන් ගන්නවා අර సౌందర్యාත්මක යුගය පසු කරලා අපි හොඳ නරක යුගය ආවට පස්සේ අපි සමාජිකත්ව ලැබුවා සාර්ථක ජීවිත සාර්ථක ජීවිත මොකක් හරි ගත කරලා මෙන්න මේ හිස් භාවය පුරවන්න නම් ආධ්‍යාත්මය අවශ්‍ය වෙනවා. ඔය ආධ්‍යාත්මයට ගියාට පස්සේ මුල් යුගයේ ආධ්‍යාත්මයේ මුල් යුගයේ අනිවාර්යයෙන්ම හොඳ නරක දෙකෙන් පදනම්. සිල් රකින්න ඕන, ලැජ්ජබයි තියෙන්න ඕන, ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. ආනෝම කියලා යනකොට වැරි වෙලා හරි වැරදිලාවත් ඔය ආධ්‍යාත්ම ජීවිතේට සතිය කියන ධර්මය එකතු වුණාට පස්සේ මොකද උනේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. සතිය දෙනකොටම මතක් කරලා දෙනවා choiceless awareness. හොඳ නරක තෝරන්න යන්න එපා. හරි වැරදි තෝරන්න යන්න එපා. ඇත්ත ඇති හැටියට දකින්න බලාගන්න. ඉතින් මේක මහා ගැඹුරක් වගේ පේන. ඒ මොකද මේ තාකල් හොඳ නරකෙන් තමයි අපි මේ ව්‍යාකරණ හැදිලා තියෙන්නේ, අපේ රුචි අරුචිකම් හැදිලා තියෙන්නේ, සමාජ තත්ත්ව හැදිලා තියෙන්නේ ඔක්කොම හොඳ නරකට අල්ලලා. දැන් සතිය එනකොට කියනවා දවසේ විනාඩියක් දෙයක් වෙන් කරලා හොඳ නරක නැතුව බලන්න ඉගෙන ගන්න. ඉතින් අර තාම ආසාවෙන් ඉගෙනගත්ත මේ හොඳ නරක සભ્ય අසભ્ય හරි වැරදි සංවර අසංවර දෙක නැතුව හුස්ම දිහා හොඳ නරකෙන් නැතුව බලන් ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඒ හුස්ම ගන්නකොට ඇති වෙන තරහ නැත්නම් සද්දයක් ඇවිල්ලා තරහක. ඒ තරහ දිහා හොඳ නරක නැතුව බලන් ඉගෙන ගන්න. ඔන්න හුස්ම ගන්න බලනකොට වේදනාවක් වේදනාව නැත්තම් හිතිවිලි එනවා. ඉතින් මේ එනකොටම අපේ සාමාන්‍ය හොඳ නරක ක්‍රමයේ හැටියට බලනකොට භාවනාවට බාධාවක්. මේක නැති වෙන්න ඕනනේ කියලා කියන්නේ. සතියෙන් බලනකොට කියලා කියනවා නෑ නෑ මේ එන සද්ද දිහත් වේදනා දිහත් හිතිවිලි දිහත් හොඳ නරක නැතුව සද්ද සද්ද වශයෙන් බලන්න. වේදනා වේදනා වශයෙන් බලන්න. ඉතින් මේක තමයි සරුවචන්ද හොඳටම ගැඹුරු තාලෙක කිව්වේ ditthi dittamattam bhavissati suti sutamattam bhavissati muti mutamattam bhavissati විඤ්ඤාතේ විඤ්ඤාතmattam bhavissati ඔය දැකීමේ දැකීමෙන් එහාට ගිය මොනම හොඳක්වත් නරකක්වත් නැහැ දැක්ක දැක්ක විතරම නමුත් අපි හිතුවේ මේ නෙවෙයිනේ අපි හිතන්නේ දේවතත්ත දකින්න කාරණා බුදුහාමුදුරුවෝ දකින්න කොහොඳ නැත්නම් අසුචි දකින්න කොහොඳ නැහැ රත්තරන් දකින්න කොහොඳ මේ විදිහට අපි අර මවාගෙන ආපු මේ පටවපු දේවල් පනවපු දේවල් ප්‍රඥප්ති ඇඟට නොදැනි ගලවන්න තමයි ඉස්සල්ලා මේ සතිය පිහිටවන්නේ. නැත්නම් සතිය උගන්වන්නේ. ඉතින් සතියෙන් කියනවා දේවදත්ත දැක්කත් බුදුහාමුදුර දැක්කත් දෙකම භාවනාවට බාධායි භාවනාවයි. රත්තරන් දැක්කත් අසුචි දැක්කත් ඒ වෙලාව හුස්ම බලනවා හුස්ම දිහා බලන්න. ඒකේ අර වගේ වර්ග භේද පන්ති භේද හොඳ නරකන්තෝ බලන්න කියලා අපි හිතමු මේ තාම අමාරු වැඩක් මේ කතා කරන්නේ. නමුත් මෙතන ඉන්න කට්ටියට එච්චරම අමාරු වෙන එකක් නෑ. මොකද සෑහෙන පිරිසක් මම දීපු ලනුව කාලා ඉන්නේ දැන් තමයි. ඒ නිසා උත්සාහ කරලා විනාඩි 5ක් 10ක් මේ අත්ව කවුරු හරි ඉඳලා තියෙනවා. හැබැයි මට ඉස්සලත් ළඟ දීලා කියලා තියෙනවා. ඉඳලා තියෙනවා මේ හොඳ නරකින් තොරව ආනාපානෙ දැකපු ඇත්තෝ ඉන්නවා. Tamante එන තරහව හොඳ නරකින් තොරව දැකපු ඇත්තෝ ඉන්නවා. දත එකක්මක් ආවම හොඳ නරකින් තොරව දැකපු ඇත්තෝ ඉන්නවා. භාවනා කරනකොට සද්ද ආවම හොඳ නරකින් තොරව දැකපු ඇත්තෝ ඉන්නකොට අපි කියනවා ඕක වඩන්න කියන්නේ සතිය වඩන්න. දිගට දිගට සතිය වඩන්න. ඒ පරියන්කේදී එනදී සක්මනීසිට ගන්න. සක්මණේ තියෙන දේ එදිනදා වැඩවලටත් ගන්න එක. ඉතින් මොකද කරන්නේ? අර මෙතුවක් කල ජීවිතේ පුරාම ගෙන ආපු හොඳ නරක දෙක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අයින් කරලා හොඳෙන් නරකෙන්තොර යථාව දර්ශනය. ඇත්ත ඇති හැටි දැකීම අපේ ජීවිතෙන් 105ක් 10ක් 15ක් 20ක් නොම කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා. මේ හොඳ නරක දෙක නිකන් සාමාන්‍ය ලිඳක වැවක තියෙන පාසි ටිකක් වගේ ඒ පහසේ පුංචි තට්ටුවක් උඩ තියෙනවා. ඒක එහෙම කරලා බලපුවම විශාල ගැඹුරු වතුරක් තියෙනවා. බොහොම පිරිසිදු. ඒ හොඳ නරක කියන අර පහසේ තියෙන සාකල්යක වතුර කඩක් පවත් පෙන්නේ නැහැ තන පිටියක් වගේ. පේන්නේ. නමුත් ඇතුලේ විශාල ගැඹුරක් තියෙනවා. ඒ සත්‍යයට අපි එළඹුණොත් මේ හොඳ නරක කියන්නේ බොළඳ දෙයක්. ප්‍රඥප්තියක්. මෙලොවට විතරක් ගැලපෙන දෙයක්. ත්‍රිසනුන්ට ඕක ගැලපෙන්නේ නැහැ. යෝනි අප්‍රිකාවේ ඉන්න මිනිස්සුන් තියෙන හොඳ නරක ආශියාවට ගැලපෙන්නේ නැහැ. සම්පූර්ණ දෙකක්. ඒකේ නිදර්ශනයක් වශයෙන් කියනවා යම් කිසි විදියකට ටිබෙට් රට තියෙන සාහිත්‍ය ධර්මන අනුව ඒ අත්තු අපාය ගැන කතා කෙරුවොත් ටිබෙට් රට කියලා කියන්නේ සීතලකමෙන් අන්තිම සීතලයි අපාය. ඒ කියන්නේ මොකද ඒ කට්ටියට සීතල පෙන්වන්න බෑ. නිසා කියන්නේ අපායේ තියෙන එකම දේ හරිම සීතලයි සීතල වෙලා මැරලා යනවා. ඊට පස්සේ අරාග කරේ ඉන්න මිනිස්සුන්ගෙන් අපාය ඇහුවොත් එimhe කියන්නේ ආපෝ රස්නිය කිව්වම කිලෝරක් නෑ රස්නියට කියලා මැරලා යනවා. ඒක ටිබෙට් රටේ කට්ටියව දිවි ලෝකෙම කියලා බොහොම උණුසුම් ඕන කෙනෙකුට ඉන්න පුළුවන් සුදුසු තැන. අරාබිකරේ කට්ටියෙන් අහන්න බලන්න අපා දිවි ලෝකවල කියලා නිතරම නිල් පාට සදා හරිත ගංගාවල් තියෙන තැනකට තමයි ඒගොල්ලන්ගේ ওই දිවි විමානේ හදලා තියෙන නිසා ඒගොල්ලන්ගේ අපායයි දිවි ලෝකේ ටිබෙට් රටට පෙන්වන්න බෑ. ඒ මොකද ඒගොල්ලෝ කරගෙන ගිය ආගයන් ආඩම්බරයන් හැටියට තමයි තම තමන්ගේ හදාන්නේ. අපි හිතනවා නෑ මේ හොඳ නරක දෙක සර්ව සාධාරණයි. තුන් කාලෙරම ගැලපෙනවා. ඒගොල්ලෝ මේ ලස්සන, මේ කැත, මේ හොඳ, මේ නරක ඒ නිසා ඒක දිහා බලනකොට සත්‍ය කියලා කියන්නේ හොඳ නරක පාවා දෙන භයානක මේ බූවල්ෙක් වගේ දෙයක්. දකින්න හොඳ නැහැ. මොකද ඒක දකිනකොට හොඳ නරක පාවා දෙන්න වෙනවා. අන්න ඔය සත්‍යය නාමයෙන් හොඳ නරක පාවා දෙන එක තමයි විපස්සනා කියන අන්තිම අමාරු දේ. මොකද අපි ඒ තරම්ම මේ හොඳ නරක දෙකට බැඳිලා තියෙන්නේ. ඒක දැඩිව අල්ලගත්ත නිසා ඒක ගලවන්න ගියාම හරියම අමාරු. නමුත් විපස්සනාව කෙරීගෙන යනකොට වැඩිගෙන යනකොට අපිට අර ඒ හොඳ නරක දෙකෙන් ගිලිලා යන හරියටම ඇත්ත ඇති ඇතියෙන් පේන තැනට එනකොට අපේ හිතට ඒක දරා ගන්න බැරි වෙනකොට තමයි ගැස්සිලි අතරමැද හිතා ගන්න බැරි තැන මට මොකද වුනේ කියලා හිතා ගන්න බැරි කාලය තේරෙන්නේ නැති එහෙම නැත්නම් දේශේ තේරෙන්නේ නැත්නකට යනවා ඒකට ගියාට පස්සේ වෙන්නේ තක්කුමුක් වුණා වගේ මම හිතියා දන්නෙත් නැහැ නැතුවා දන්නෙත් නැහැ උඩකඳ ඇති වුණා දන්නෙත් නැහැ යටිපැත්ත තියනවා දන්නෙත් නැහැ කියලා අර අගයන් ආඩම්බරයන් පුදුම විදිහට සාලවන්න පටන් ගන්නවා හැබැයි හොඳට තේරෙනවා මේක ඇතුලේ සතිය තිබිලා තියෙන. එහෙම නැත්නම් පටන් ගන්නකොටත් ඊට පස්සෙත් යම් කිසි විදියෙ පැවැත්මක් තිබිලා තියෙන. නමුත් අර තිබුණ අගයන් ආඩම්බරය මොහොතකට දුර්වල වෙනවා. ඒ නෑ කියන්න බැරි අත්දැකීම. ආන එතනදී මේ සතියේ නාමයෙන් හොඳ නරක පාවා දීම තමයි මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික උප්පත්ති කියලා කියන්නේ. එතෙන්ට එනකන් අපි ඉන්නේ අර පරණ ට්‍රැප් එකේ. හොඳ නරක කියන තැන. ඉතින් මේක තමයි ඇත්තටම පරිණාමයේ ඉතාමත්ම වැදගත් නැහැ. පුද්ගල පරිණාමය ගත්තත්, මනුෂ්‍ය පරිණාමය ගත්තත් සත්‍යයේ නාමයට හොඳ නරක ටික පැත්තකටගෙන හොඳ නරක ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. එතකොට මහ විශාල අවුලක් වෙනවා. අපි හොඳ නරක ලෝකේ හොඳ නරක ජීවත් වෙනවා. නමුත් අපි දන්නවා මේකෙන් කවදාකවත් ජීවිතේ පූර්ණ චිත්‍රය ලැබෙන්නේ නැහැ. පූර්ණ චිත්‍රය ලබන්න නම් හොඳ නරක වලින් එහාට ගිය මේ සත්‍යයට විවෘත වෙන්න වෙනවා. සත්‍ය කියලා කියන්නේ අන්න අර විදිහේ choicelessness කියනවා වගේ තීරමක් peerුමක් නැහැ. ඇත්ත ඇති හැටි කියන එක. ඉතින් ඇත්ත හැටි ඇත්ත ඇති හැටි කියනකොටම ගැඹුරක් නේ හිතෙන්නේ. මොන්නම ගැඹුරක්වත් නැති දේ තමයි ඇත්ත ඇති හැටි කියන්නේ. නමුත් මේක අපි මවාගෙන තියෙන තාලට බලනකොට මේක පිටරටින් ගෙන්නපු ඉම්පෝටඩ් එකක් වගේ තමයි පේන්නේ ඇත්ත ඇති හැටි. මොකද ඒ තරම්ම අපි ලෝකෙ දිහා බලලා තියෙන්නේ අර හොඳ නරක දෙක තුල. ඉතින් මේ පරිත්‍යාග මේ පරිනිසගය කියලා කියන්නේ ලබන්න තියෙන පක්ඛන්දනය කළ යුතු බැසගත යුතු නිමග්න විය යුතු සත්‍යයේ නාමයෙන් මෙන්න මේ හොඳ නරක දෙක පරිත්‍යාග කරයි. කොයි වෙලාවකද සමාධිය ඍජු වෙච්ච වෙලාවට. ඒක කරන දෙයක් නෙමෙයි හුදුවට මතක තියාගන්න මේක සිද්ධ වෙන දෙයක්. අන්නේ වෙන වෙලාවේදී ඒකට නම්බු කිරීම. ඒකට ලෑස්ති වීම තමයි පටිනිස්සග්ගානුපස්සී අසසි සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සසි සාමීති සික්කති කියන්නේ. Taman සම්පූර්ණයෙන් නොදැන කරකොල අතෑරියා වගේ හිතුවෙන කොටත් හිතා ගන්න ඕනේ මේ භාවනා ක්‍රමයේ කිසිම අරිඹුවක් කිසිම කඳුලක් නැතුව පූර්ණ පරිවර්තනයක් වෙන්න අවශ්‍ය පදනම කියන. ආනේ පදනම නිසා පෙර නොදිතු නොවිරු දේවල් වෙනකොට කාය ජීවිත নিরপেক্ষව ඒකට පක්ඛන්දනේ බැස ගන්න ගතියක් තියෙන්න ඕනේ මේ බැස ගන්න නම් යමක් මල්ලෙන් දෙන්න වෙයි පරිත්‍යාග කරන්න වෙයි ආනේ පරිත්‍යාග කරන්න වෙන්නේ හොඳ නරක දෙක කළු සුදු දෙක, හරි වැරදි දෙක, සભ્ય අසભ્ય දෙක. මේ දෙක කැප කරන්නේ නැතුව සත්‍යයට යන්නවා. ඉතින් අපි අර දීලා තියෙන අගයන් ආඩම්බරයන් වල හැටියට, ව්‍යාකරණ ක්‍රම හැටියට මෙතෙක් කල් අපේ ඇතුම් බහලා තියෙන මේ පිළිගැනීම් mati එතනින් ගියාම තණ්හා මාන නිසා ඇත්ත වශයෙන්ම වස්තුවේ කිසිම දෙයක් ගන්න දෙයක් නැහැ. ඒ වස්තුව කෙරෙහි ආරෝපණය කරන හොඳ නරක දෙක නිසා ඒ වස්තුව වස්තු වශයෙන් දැක ගන්න අපිට හැකියාවක් නැති වෙලා ඉතියි. එන්න මේ විශ්මුණ ගලවලා නැත්නම් මේ දෘෂ්ටි කෝණය වෙනස් කරලා, දික්ටි වෙනස් කරලා අද්දික්තියෙන් වස්තුව දිහා බැලීම මානෙකින් අනිත්‍යවත් එක සංසන්දන කරන සාපේක්ෂතාවකින් තොරව ඒ වස්තුව දේශ බැලීම තණ්හාවකින් තොරව මේක හොඳ වස්තුවක් නරක වස්තුවක් කෙනකින් තොරව වස්තුව දිහා බලනකොට ඒ වස්තුව දේශ සරුවචනාංශයේ දැක්කේ අම්මාකාරයකට ඒ ආකාරයෙන් අපිට අත්දැක ගන්න පුළුවන්. ඒක පටවිය ආපෝ තේජෝ වායෝ නැත්නම් පටවිය කියලා කියන්නේ බර ගතිය මේ සහැල්ලු ගතිය තිබු බර ගතිය සහැල්ලු ගතිය හොඳ නරක දෙකක් නැහැනේ. ඉෂ්ටි පුරුෂ ගතියක් නැහැනේ. එහෙම නැත්නම් මේක වේවා නොවේවා කියන දෙයක් නැහැ. ඒක ලෝකේ තියෙනා වූ බර ගතිය හැල්ලු ගතිය. ඉතින් අර බර ගතිය හැල්ලු ගතිය කියන මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකට පටවි කියලා කිව්වට පස්සේ අපිට කොහොමද පටවියට ප්‍රේම කරන්නේ? මොකද ඒකේ තියෙන සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක. ඒකට ආපෝ ගතිය කියලා කියන්නේ ආපෝ බොහොම අමාරුයි තේරුම් අපි ධර්මෙත් කියනවා ආපෝ ධාතු නම් තේරු ගන්න බෑ. ආපෝ ධාතු. මොකද හේතුව ඒකේ තියෙන ආබන්ධන ගතියයි පැකිරෙන ගතියයි. වායෝ ධාතුවේ තියෙන්නේ සලන ගතියයි ධර්ම ගතියයි. තේජෝ ධාතුවේ තියෙන උණුසුම් ගතිය සිසිල් ගතිය. ඉතින් මේක දිහා බලනකොට උණුසුම එනකොට ඔන්න මෙල්බන් වල ඉනකොට උණුසුම හොඳයි. මොකද ලංකාවේ කියලා භාවනා කරනකොට තාරි දානකොට උණුසුම හොඳයි. ඒ වගේ අර ටිබෙට් රටේ උණුසුම එක විදියක්, අරාබික රටේ උණුසුම එක විදියක්. අපිට මේ උණුසුම කියන එක ඒක නිසා කවදාකවත් අඳුරට හම් වෙන්නේ නැකට ආරෝපණය කරන අතර අගයන් ආඩම්බරයෙන් තොරව. ඉතින් මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සිදු වෙනකොට ඒ උණුසුම සිසිලස නම් අපි ඉපදෙන්න ඉස්සල්ලත් තිබුණා අපි බන්න කොටක් තියෙනවා අපි ගියාට පස්සෙත් ඕක ඉතුරුයි. නමුත් මේ උණුසුම දෙස ඒ වෙස්මුණු ගලවලා සැරසිලි අයින් කරලා උණුසුම උණුසුම දෙස බැලීම දිහා බලන්න නම් අපි මුලින්ම තේරුම් ගන්න ඕන අපි උණුසුම දක්නේ ඉන්න පුරුදු වෙලාම තියෙන සීතු ඍතුවේ නම් හොඳයි උණුසුම් ඍතුවේ නම් නරකයි කියන අර හොඳ නරක දෙක තුලි. අන්නේ දෙක නැතුව දක් ගන්න පුළුවන් වෙච්ච වෙලාවේදී මේ දකින්නේ උණුසුමද සීතලද කියලාවත් හිතා ගන්න බැරුව යනවා. මොකද ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ කාටවත්. අර ව්‍යාකරණ මොනවාක්වත් එකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා උණුසුම දැක්කයි කියලා අපි හිතාන හිතට තාම දැක්කේ නැහැ. දැක්කනම් උණුසුමේ උණුසුම් ගතිය නැත්නම් යනවා. සීසලසේ සීසස ගතිය නොදැනින් කියලා උණුසුම සීසස දෙකටම එක පොදු නාමයක් දෙන්න වෙනවා තේජෝ ධාතුව කියලා. තේජෝ ධාතුව කියලා කියන්නේ ගින්දරවත් අයිස්වත් නෙමෙයි. ඒක ස්වභාවයක්. භාව ලක්ෂණයක් ඇතන තියෙන්නේ. ඒ භාව ලක්ෂණය දකින්නම් ඒක අපි උපදින්නේ ඉස්සෙල්ලා නැත්නම් ඉපදුනාට පස්සේ මැරුණට පස්සේ තියෙන භාව ලක්ෂණය අපේ දකින්නගේ තණ්හාමාන දිට්ඨි සහිතව දැකීම සහ තණ්හාමාන දිට්ඨි රහිතව දැකීම අතර පුදුමාකාර වෙනසක් තියෙනවා මේ වෙනස විස්තර කරන්න ගියාම සමහරු සඳහන් කරලා කියන්නේ මේ පටවි ධාතුව මතින් අපිට තණ්හා මාන දිට්ඨිය ඇති වෙන හැටි දැක්කට පස්සේ 100 100ක් දැක්කව දවස් තමයි අපි නිවන් දකින්නේ. ඊවෙනත කෙලෙස් නැතිවීමෙන් නෙවෙයි. අපි මේක මතින් අර ඇති කරගත් අගයන් ආඩම්බරයන් නිසා තණ්හාව ඇති කරගන්න හැටි 100ට 100ක්ම අපි දකින්න. ඒක ක්ලේශයක් නෙවෙයි. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය කියන්නේ. ඒ වගේම මේ ඒ තණ්හාමාන දිට්ඨි නැතිව දකින්නේ ඇතිව දකින්න හැටි යාන්ත්‍රණය 100%ක් දැකලා අවිද්‍යාව දුරු වෙච්ච දවස. එදාට අපිට සිද්ධ වෙන්නේ මේ සත්‍යයේ නාමයෙන් හොඳ නරක දෙක අතරින්. ඒ නිසා මේ පටිනිස්සග්ග කියන වචනේ අත්හැර දැමීමයි අල්ලා ගැනීමයි කියන දෙක එකම කාසිය දෙක වගේ. සර්වඥන්සේ සඳහන් කරනවා උඹලට අයිති නැති දේවල් අතහැරලා දාපල්ලයි. මහණෙනි, ඔබට අයිති නැති දේවල් අතහැරපාලා. මොනවද අයිති නැත්තේ? රූපය උඹලන්ට අයිති නැහැ. රූපේ උඹලට අයිති නැහැ කියලා අතහැරියොත් දීර්ඝ සංසාරයේ පුදුමාකාර සුව තත්යකට බලපත් වෙනවා. මහනි වේදනාව උඹලට අයිති නැහැ. ඒ වේදනාව මගේ නෙවෙයි කියලා තණ්හා ගන්න නැතුව මහාන වශයෙන් දිට්ඨි වශයෙන් නැතුව බැලුවොත් ඒ නිසා දීර්ඝ සංසාරයේ පුදුමාකාර සාන්ති තත්යකට එළඹෙනවා. සංඥාව, සංස්කාර, විඥාන මේ සේර නැත්නම් මේ පංචස්කන්ධයේම අර විදියට හොඳය, මමය, මාගේ වශයෙන් අල්ලාගත යුතු දේවල් නෙමෙයි. එහෙම නැතුව බලන්න පුළුවන් නම් ඒ එයින් ඇති වෙන සාන්තිය පුදුමයි. මේක බොහොම ලස්සනට මම හිතන්නේ බයිබලයේ සඳහන් කරලා තියෙනවා. යේසුස් සාන්ති කියලා කියනවා මේ මුදල් උඹලට අයිති නෑ. ඒක ජෝර්ජ් රජුන්ටයි අයිති. ඒකයි ජෝර්ජ් රජුගේ අස්සම් කළා තියෙන්නේ. අතහැරලා. උක උඹලට දීලා තියෙන්නේ මේ ණයට. ඒ දීලිවල මම සල්ලිකාරයෙක් කියලා හිතනවනම් මේ ණයට ගත දෙයකට එහෙනම් රෙඩියෝදන මනුස්සයර කොච්චර සන්තෝෂයක් ඇති වෙච්ච පටරෙදි ටිකක් හම්බෙලා හොදන්න හම්බෙච්ච දවසේ කොච්චර සතුටක් එයි. ඌට තේරුම් ගන්නේ පටරෙද්ද මට හම්බුනේ හොදලා දෙන්න මිසක් මට අයිතියක් නැහැ. ඒ නිසා මේ මුදලත් ඒ මුදල් යමති අත්සන් කළා තියෙන උනියට අයිති ඉන්නේ. අපි සාක් වේදාගත්තට අපි පොහොසත් කියලා කියනවනම් ඉතින් මායя කොච්චර hina වෙනවද මේ මනුස්සයා මන්ද ගොඩක් ගිලලා ගිලපු තරමට සතුට වෙනවා වගේ. ඒ වගේ ওই සෑම දෙයකටම අපි විසින් දෙන ලද අගයන් ආඩම්බරයන් නිසා ඉව නැති වෙනකොට විශාල දුකක් ඇති වෙනවා. අපි පුංචි කාලේ මට මතකයි ඔය කඩයක් දානවා සෙල්ලම්පත් වෙන කාලේ අපි කරන්නේ සතපය කාචයක් උඩ සුදු කොලයක් තියලා පැන්දල යටපැත්තෙන් අතුල්ලනකොට අර ගානට සතපහේ තියෙන ලකුණු ටික අර සුදු කොලයට එනවා. ඒකල කතුරක් කරන ගානට කප. කපලේක සතපහයි කියලා ඉතින් සම්මත කරගන්න. ඊට පස්සේ සද්දාහය උඩ තියලා අතුල්ලපුවාම සද්දාහේ දවසින් සතපහදාහයි කිව්වහම ඉතින් බොහොම වටින ගානක්. සතියේ කාජයක් තමයි. ඉතින් ඌවෙන් තමයි ගණදෙනු කරන්න කඩේට ගිහිල්ලා. ඇත්තටම බලනකොට අර සතු පහේ ලකුණු සීරම හිටනවට පැන්තරේ පිටිපස්සෙන් අතුල්ලනකොට. නමුත් ඒවා නිකම්ම නිකන් කඩදාසි වෙනවනේ අම්මලා තාත්තලා ඒක දිහා බලනකොට. ඒ වගේ මේ මුදල් කවමදාකවත් අපි ගෙනියන්නෙත් නෑ අවශ්‍යතාවකුත් නෑ. ඒ වගේ මේ මවාගත්ත දේවල් මතින් අද කොච්චර චිත්ත පීඩ ඇති වෙලා තියෙනවද කියලා බැලුවොත් ඒ චිත්ත පීඩා සේරම අරවා කෙරේ අපි ආරෝපණය කරලා තියෙන ආගයන් ආඩම්බරයන් නිසා. ඒවදියා ප්‍රයෝජනෙ විතරක් සලකලා. එහෙම නැත්නම් අවශ්‍යතාවය සලකලා පාවිච්චි කරනවා නම් ඔච්චරම දුක් පීඩා එන්නේ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරපු දෙයම මහණෙනි උඹලාට අයිති නැති දේවල් අතහැරපල්ලා මොනවද උඹලාට අයිති නැති රූපය අයිති නැහැ. මේ වේදනා සංඥා සංකාර විඥාන මෙව අයිති නැතුව ජීවත් වෙන්න බෑයි කියලා ඕනම කෙනෙක් රණ්ඩු කරන්න පුළුවන්. ඕනම කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් මට අයිති රූපේ මම වග බලාගත්තේ නැත්නම් මට එන වේදනාව මම බැලුවේ නැත්නම් සංඥා බැලුවේ නැත්නම් සංස්කාර බැලුවේ නැත්නම් විඥාන බැලුවේ නැත්නම් මං කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා අපි නිතරම බලන්නේ මේ රූපේ හොද හොදා ඒ මේ සායංගාලා ඒ ලතු ගාලා කන්න දීලා බොන්න දීලා මේක පුදුමාකාර සැලකිල්ලක් නමුත් කවදාකවත් රූපයගේ ඇතිවීමක් නැහැ. නමුත් අපි හුදුවට අපි මතක තියාගෙන ඉන්න අපිට වෙහෙස වෙච්ච වෙලාවක තද බල නිින්දකට අපි ගියාම අපි 100 100ක් මේ රූපය අමතක කරපුවාම ඒ නිින්දෙදී සම්පූර්ණ සෝයක් නැහැ. යම් තාක් රූපය අපිට දැනෙනවා නම් ඒ තාක්ක නිින්ද යන්නේත් නැහැ. ඒක නිින්දක් වෙන්නේ නැහැ සුවදායක වෙන්නේ. ඒ නිසා අපිට මුළු දවසේම වැඩ 24ක් වැඩ කරන කෙනා පැය 4ක් නිදා ගන්නවා කියලා මේ පැය 4 තුර අපි කරන්නේ මොකද්ද? తాවකාලිකව රූපේ අමතක වෙනවා. වේදනා අමතක වෙනවා. සංඥා අමතක වෙනවා. සංස්කාර අමතක වෙනවා. විඥාන අමතක වුණාට පස්සේ හා පැය 4න් පස්සේ නැගිටිලා පස්සේ අලුත් වෙනවා. ඉතින් මේ తాවකාලිකව රූප වේදනා සංඥා සංකාර විඥාන නැතිවීම එහෙමනම් අපි දැක දැක දන දන ඒවා මේ පටිනිස්සජ්ජනය කරනවා නම් එහෙම නැත්නම් පරිත්‍යාග කරනවා නම් ඇති වෙන සාන්තිය ගැන අහන්න දෙයක්. ඒ නිසා සරුවචනාංශය සඳහන් කරනවා බොහෝම අනුකම්පාවෙන් බොහෝම මෛත්‍රී මේ රූප ආශ්‍රය කරන්ද මම මාගේ මගේ ආත්මය කියන හැඟීමෙන් තොරව. එතකොටයි මම මාගේ මගේ ආත්මය කියන හැඟීමෙන් යුක්තව බලනකොටයි මේ රූපයෙන් ඇති කරන්න පුළුවන් දුක් අඳත් අර විදිහේ තණ්හාමාන දිටි නැතුව බලනකොට ඇති වෙන සාන්තියත් අතර වෙනස අහසයි පොළොවයි බා. නිවනයි සංසාරයයි නමුත් මේ මේ විපස්සනාව කෙරීගෙන යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ අර තණ්හාමාන දිට්ඨි වශයෙන් තිබුණු දේවල් චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ වශයෙන් අපි එදා ඉගෙන ගත්ත විදිහට ක්ෂණ විරාග, කය විරාග, අච්ඡන්ත විරාග. කය විනිරෝධ, අච්ඡන්ත නිරෝධ වශයෙන් යනකොට අපිට ඇත්තටම ඒ භාවනාදී හම් වෙන උස්සස්ම සුඛය, ඒ නිරාමිෂ සුඛේ නැත්තම් මේ අවේදිත සුඛය කියලා කියන්නේ මෙවැනි කරදර වලින් සේරම නැතුව ඒ සතිය ඇතුව ඒ ඉන්න චිත්තක්ෂණය අපිට විස්තර කරගන්න බැරුව යන. මෙහෙම මෙහෙම දිගට දිගට ගිහිල්ලා මේ යෝගාවචරයාගේ මේ විපස්සනා අපේතමු මාර්ග ඥාන ඵල ඥාන වශයෙන් ජීුණු වෙලා හොඳට මේ තල තුනා වෙනකොට එහෙම නැත්නම් කියනවා නම් සිද්ධි වෙනකොට මොකද වෙන්නේ මේ සඳහා එහෙම නැත්නම් මේ රූප වේදනා සංඥා සංඛාර මත තණ්හාමාන දිටි නොකිරීම සඳහා අපි යම් ශ්‍රද්ධාවකින් කටයුතු කරාන. ඒකෙල්ල නිතෙන් යන්න පුළුවන්. යම් වීරියකින් අපි කටයුතු කරාන. යම් සතියකින් අපි කටයුතු කරාන. යම් සමාධියකින් අපි කටයුතු කරාන. යම් ප්‍රඥාවකින් කටයුතු කරාන. ඒ ටිකත් අතාරින්ට වෙනවා. අපි මෙතෙක් පඩපු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන සේරම අමතක කරන්න වෙනවා. සර්වඥාන්සේ සඳහන් කරනවා ධම්මාපි වෝ භික්කවේ පහතබ්බා පගේවා ධම්මෝ ආනිමේ තාම ආසාවෙන් නැත්නම් අර දුක් නැති කිරීම සඳහා අපි යම් සැපයක් ආශ්‍රය කරාන ඒ සැපය දුරු කිරීම සඳහා යම් උපේක්ෂාවක් ආශ්‍රය කරාන ඒ උපේක්ෂාව දුරු කිරීම සඳහා උපේක්ෂාවේ නානත් සංඥාව දුරු කිරීම සඳහා ඒකත් සංඥාවක් අපේක්ෂා කරාන ඒකත් සංඥාව දුරු කිරීම සඳහා අතම්මේතාවයෙන් අපේක්ෂා කරාන ඒ අතම්මේතාවයත් අතාරින්න වෙනවා ඒ නිසා මෙවැනි වටිනා සද්ධර්මයේ අපිට අතාරින්න වෙනවා නම් අසද්ධර්මය ගැන කුමන කතාවද කියලා. ඉතින් මේවා කියනකොට සමහර වෙලාවට මේ ධර්මයේ ගැඹුර මෙතකයි නෙවෙයි කියලා කියන කතාව හොඳට තේරෙනවා. ඒ නිසා අපි මේවා පාවිච්චි කරන්නේ කිසිම දෙයක් අල්ලගන්න නෙවෙයි. නාලං ධම්මෝ සබ්බේ ධම්මං නාලං අබිනිවේසාය කියලා කරුවචන සඳහන් මේ කිසිම ධර්මයක් ගෙවැදිලා මේක මගේ කියා ගන්න දෙයක් ඇත්තේ නැහැ. මේ සක්කපඤ්ඤා සූත්‍රයේදී ඒ සක්‍රේ දේවේන්ද්‍රය සර්වචනන් ශ්‍රී ලංකට ආවට පස්සේ ඒ කතාවක් හමාර වෙච්චාම නිකන් සරුවචන් වහන්සේ නිකමට වගේ එහම ඒ සක්‍රේ දේවේන්ද්‍රය කරනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කිය. මේ ලෝකේ කිසිම ධර්මයක් හොඳ හෝ නරක හෝ අල්ලගන්න දෙයක් නැහැ. ඇල්ලුවොත් අහු වෙනවා. අහු වුණොත් ඒක කන. ඒක පාවිච්චි කරන්න තියෙන අනිත් දේ අල්ල අනිත් දේ අතහැරීම සඳහා උපක්‍රමයක් වශයෙන් පමණයි කියලා. ඉතින් පස්සේ මේ සක්‍ර දේවේන්ද්‍රට මේ පණිවිඩය හම්බෙච්ච බව මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. දැක්කට බෑ සක්‍රීය බින්දට නැවත සක්‍ර විමානයේ ගියාට පස්සේ අර මොනක්වත් මතක නැහැ. ඊට පස්සේ ගිහිල් ඉවර වෙලා යා වයිජාන්ති ප්‍රාසාදය කියලා විශාල ප්‍රාසාදයක් මවාගෙන ඒකේ ඒ සියලුම Tamanටයි දිව්‍යාංගනාව යොදවලා එතන සංගීත සංදර්ශනයක් නැත්තම් මේ ගෙටක පැදීමේ විශාල උත්සවයක් පවත්වන වෙලාවක අහම්බෙන් වාගේ මොග්ගලණ ස්වාමීන් වහන්සේ වඩිනවා ඒ තාවතිංස භාවනෙන්ද යනකොටම විජහාට පාඩු කම්බල සයිසන් නැගිටලා සුගතයන් මේ නිදුකානන් වහන්සේ වඩින්න නිදුකානන් වහන්සේ කියලා සක්‍රදේවෙන්ද්‍යා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේව පෙරගමන් ගිහිල්ලා පිළියර ගන්න. පිළියර ගත්ත පස්සේ ඒ පාණ්ඩු කම්බල කෛලාසනේ වාඩි කරවලා ඉතින් සතුරු ස්වාමීචි කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අද වැඩි එක හොඳයි. අපි අද ගෙට ගැවැදීමේ උත්සවයක් තියෙනවා. අද අපි මේ අය මේ ඒ වෛජයන්ති ප්‍රාසාදයට ඇතුල් වෙන්න හදනවා කියලා ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රධාන අමුත්ත වශයෙන් කරගෙන ඇවිදිනවා. ඇවිදලා ගිහහල් පෙන්නනවා මෙන්න බලන්න මේකේ මහල්. මෙන්න බලන්න මේකේ සම්තලු තලාවල්. මේකේ බලන්න මෙන්න මේ මේ මේ විදිහට හදලා තියෙන වහල්වල් කියලා. ඒකේ විස්තර ඔක්කොම අර සාරිපුත්තු සාන්දර පෙන්නකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඔක්කොම බලලා ඉර්ධියක් කරනවා. ඒ වෛජන්ත ප්‍රාසාදය වතුරේ පාවෙන ස්වරූපයට අරගන්නේ කියලා. අරගෙන ඉවර වෙලා මාපටැංගිල්ලෙන් පොඩ්ඩක් අනිනවා වෛජන්ත ප්‍රාසාදය. ගහපුවාම මේක හෙල්ලුම් කාලේ යනවා අර ඇතුළේ හිටපු දිව්‍යාංගනාවෝයි අරමුණ සහලවන්න පටන් අර ගන්නවා ඉතින් සක්සේරයෙන්ද මතක නැතිනවා මොකද මේ වුනේ කියලා. ඒතර කියනවා උඹට බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? සබ්බේ ධම්මා නාලං අබිනිවේදා මේ කිසිම දෙයක් ගෙවදින්න දෙයක් ඇත්තේ නැහැ කියනකොට විතරයි අර නැවතත් සක්ත දෙවෙන්දට මතක් වෙන්නේ මේ වෛජාන්ති ප්‍රාසාදය කියලා කියන්නේ සාරිපුත්තු ස්වාමීන් මුක්කල්ලාන ස්වාමීන් වහන්සේට මහ ලොකු දෙයක් නෙවෙයි. උන්වහන්සේ බලන්නේ මේවා දකින්නකොටම මේක අතහැරීමයි අපිට ලැබෙන සැපේ කියන එක කියලා. අපි හැම වෙලාවෙම කොච්චර අර තණ්හාමාන දිට්ඨිය වලින් යුක්තව කොච්චර බණ හැවුවත් කොහොමනවා කරත් අපි කොහොමඩක්වත් අර යම් යම් දේවල් වලට සමවදින ගතිය, ඇතුල් වෙන ගතිය, මමයේ කියා ගන්න ගතිය, මගේ කියා ගන්න ගතිය දිගටම තියෙන. ඒක කොච්චර තිබුණත් මේ සතිය ක්‍රියාත්මක වෙන්න වෙනකොට ක්‍රමයෙන් ඒවා කැපි කැපි යන්න පටන් ගන්නවා. කැපි කැපි ගියාම භාවනා යෝගාවචරය වුණ සංදිස්ථානටපත් වෙනවා. ඒ වගේ තියෙන අගයන් ආඩම්බරයන් නැතුව භාවනාවේදී පේන්න පටන් ගන්නවා. කැඩි කැඩි යන හැටි, බිඳි බිඳි යන හැටි, ගෙවි ගෙවි යන හැටි. එතකොට තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ මේ භාවනාව කැඩිලාද හැදිලාද. ඒ මොකද අපි මෙතෙක්කල් පුරුදු වෙලාම තිබුණේ එව්වට සම වැදිලා එව්වට ගෙවැදිලා එව්ව රස විඳින ගතිය. දැන් භාවනාවෙන් පෙනෙන එක අනිත් පැත්ත. ආනේ වෙලාදීක පරිත්‍යාග කරන ගතිය තමන් ආනාපානිය තියාගන්න වාංගු කරා. ඒ වගේ දේවල් පේන වෙලාවට ඒව දුරු කරන්න නම් අපි අල්ලගන්න දෙයක් තියෙනවා. අපි ඒකට පමණමයි ආනාපානය අල්ලන්නේ. පටිනිස්සග්ගානුපස්සී අස්සසී සාමීති සික්කති. පටිනිස්සග්ගානුපස්සී පස්සසී සාමීති සික්කති කියලා කියන්නේ ඒ වගේ සැලීම් චලන ආවත් මුලැමැදාග නොදැනෙන තැන් වලට ආවත් කලන්තේ වගේ වෙලාවත් නිදිමත වෙලා වගේ ආවත් සිහි නැති වෙලා වගේ ආවත් කොයි වෙලාවෙත් ආනාපානය අපි අල්ලගෙන අල්ලගෙන හිටියොත් අන්තිමට මේ ආනාපානයක් ගෙවා දානකොට අර ඔක්කොම ඉදන් නිසා ඉදන් පජහත ක්‍රමයේ තමයි මේ කටයුත්ත යන්නේ. ඒ නිසා අපි අර මුලින් ඉගෙනගත්තා වූ අනිච්චානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව වගේ ඒවයිදී ඇති කරගත්ත ගැම්මේදී අපිට තේන්නලා දෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික මොනම දෙයකවත් මේ අනිත්‍ය දුක්කට අනාත්මයට ගොදුරු වෙන මේ මොනම දෙයකින්වත් අපිට සදාකාලික සැනසීමක් දෙන්නේ නැහැ. නමුත් අපි පුරුදු වෙලා තිබුණා ඒවා හොඳයි කියන්නේ. ඒක එහෙමම තියේදී සතිය වඩාන යනකොට යනකොට ඒ වයසට යන කෙනාට ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා වාගේ අර වගේ තියෙන දුර්වලතා නැත්නම් ඒ වගේ ආදීනම පේන පටන් අර ගන්නකොට යෝගාවචරය ඒක කලබගැනියක් කරගන්න නැතුව ඒක එහෙම තමයි කියලා තේරුම් ගන්නට නම් අපිට සිද්ධ වෙනවා පරිත්‍යාගය කියන එක කරන්න නම් යම් දෙයක් අල්ලන්න. යමක් අතහරින්න නම් යමක් අල්ලන්න ඕන. අපි ගුවක් කටපුංචි බෝතලයකට බෝතලය ඇතුලේ තියෙන මේ වාතය අපිට අයින් කරන්නයි කියලා කවුරු හරි මේ අභියෝගයක් දුන්නොත් අපි ඒ කිහිල්ලවලා ගලන දිය ඇලකට නැත්නම් දිය වැලකට ඇල්ලුවාට වතුර කඳුලක්වත් ඇතුලට යනවා. ඒකට පුංචි නිසා. අපිට සිද්ධ වෙනවා පුංචි පොල් කෙන්දක් දාලා නැත්නම් පුංචි නූලක් දාලා ඒ නූල දිගේ කඳුළු වතුර බේරෙන්න යනකොට ඇතුළට යන වතුර ප්‍රමාණයට සාපේක්ෂ වතුර ප්‍රමාණයක් වාතයේ ප්‍රමාණයක් බෝතලෙන් පිට එක කඳුලක් වතුරට දැම්මොත් ඒ කඳුලට සමාන වාතයේ ප්‍රමාණය පිට වෙනවා. බෝතලේ සම්පූර්ණ වතුරෙන් පිනනකොට වාතයෙන් අයි. ඒ වගේ තමයි මේ සම්පූර්ණ ආශාවල් වලින් පිරිච්ච දවසම පිරලා තියෙන මේ හිතේ චිත්තක්ෂණය එක හුස්මක් ආස්වාස කරනකොට ආස්වාසයේ වශයෙන් මෙනෙහි කරන චිත්තක්ෂණයේ කිසියම් තණ්හාවක් මානයක් දෘෂ්ටියක් නැති මුදු පිරිසිදු චිත්තක්ෂණයක් අපි. කෙලෙස් සියල්ලම කැපෙනවා. කය නිරෝධ, අච්ඡන්ත නිරෝධ, සේරම හිත වෙනවා. ඊගාව චිත්තක්ෂණේ ආයත් කෙලෙසෙන් ඉඳතියි. අපි මේ විදිහට එන එන ආස්වාසේ ප්‍රස්වාසේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනකොට ආස්වාද ප්‍රස්වාසයත් මෙනෙහි කරන හිතත් නිසා එතෙන්ද එන්න තියෙන තණ්හාමාන දිට්ඨි හෝ රූප වේදනා සද්ද හෝ නීවරණ ධර්ම ක්‍රමයෙන් දුරු කරගෙන දුරු කරගෙන යනකොට එහි ලැබෙන ස්පාසුව ඉස්සල්ලා පේන්නේ ලෙස වැටීමක් විදියට කලබගෑනියක් විදියට. නමුත් පහු වෙනකොට පහු වෙනකොට මේක තමයි මේ පටිනිසග්ගය කියන්නේ මේකයි රැකිය යුත්තේ කියන හැඟීම ආපු ගම ඒ කෙරෙහි දක්වන ආකල්පයේ ප්‍රධාන වෙනසක් ඇති මේකයි වැඩි යුත්තේ ඒක සඳහායි ආනාපානේ පාවිච්චි කරන්නේ. ඒකට එන හිතවිලි වේදනා සද්ද නැති කරන්නයි ආස්වාසය ආස්වාසයෙන් මෙනෙහි කරන්නේ. ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් මෙනෙහි කරන නමුත් නිවන කියන්නේ මෙනෙහි කිරීම නෙවෙයි. නිවන කියන්නේ ආනාපානේ නෙවෙයි. ආනාපානේ ඒකට ගන්න අලවංගුවක් වාගේ නැත්තම් වාංගු කරන්න ගන්න දෙයක් පමණයි කියලා ආනාපානයේ තියෙන ප්‍රතිල මේ ප්‍රායෝගික වටිනාකම තේරුම් අරගෙන යනකොට යනකොට ඒ පුද්ගලයා ඒකේ වටිනාකම දෙන්න දෙන්න දෙන්න නැත්නම් ආනාපානෙට කරන්න තියෙන අඹ වැඩි කරන්න වැඩි කරන්නට අර මේ නීවරණ ධර්ම එනතම් වේදනා හිතවිලි සද්ද ඉබේම ක්‍රමක්‍රමයෙන් තුනි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මේ පටිනිස්සග්ගානුපස්සනාව බැලූ බැලමට පේන්න තියෙන්නේ හරියට හතරවෙනි ආර්ය සත්‍ය වගේ නිරෝධානුපස්සනාවේ මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය දැක්කට පස්සේ නිරෝධ සත්‍ය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලනේ මාර්ග සත්‍ය කියලා කියන්නේ ඉස්සලම නිරෝධ සත්‍ය පිළිබඳ හැඟීමක් ඇති කර ගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට හම්බෙන සෑම චිත්තක්ෂණයකම නිරෝධ සත්‍යයට යාදෙන විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ. ආන්නේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් තමයි මේ පටිනිසක්කානුපස්සනාව තේරුම් අරගන්න ඕනේ. අපි යමක් අයින් කරන්න ඕන නම් තව ටිකක් අල්ලන්න. අල්ලන දේ ප්‍රතික්ෂේප කරන දේට වැඩිය සියුම් වෙනවන වැඩේ හරි. ඒක නිසා විජය කුමාරය ලංකාවට ආපු ගමන් ඉස්සල්ලාම කෙරේ කෝ ඒවා අල්ලගත්තා. කුවිලි අල්ලගත්ත පස්සේ මුළු පරපරම අල්ලගත්ත කැටි ගෑ. ඔක්කොම කරලා කුවේනිත් එක පාෂා කරලා දරු දෙන්නෙකු තුනක් පස්සේ කිව්වා කුවේනි වයින් කළා ඊට පස්සේ ඉන්දියාවෙන් හොඳ කුමාරිකාවක් ගෙනාවට පස්සේ කුවේනි වයින් කළා. ඔය කැතගතිය තාම තියෙනවා සිංහලක. ඉතිහාසයේ ඔය. ඉතින් ඒව නරක දේවල් නෙමෙයි. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ. වෙලාවේ කුමාරිකාවක් එහෙම අරගෙන ආවනම් ඔය කුවේනිත් එක්ක ඔය වැඩේ කරන්න හම්බෙන්නේ. කුවේනිය පාවිච්චි කරේ මේ වැඩේට. මේ වැඩේ කරනාට පස්සේ කුවේනි පැත්තකට කෙරුවා. කුමාරිකාවක් ගැන දැන් නියම රාජපීෂාවක් ඉන්නවා, රජුරුවෙක් ඉන්නවා, රටක් තියෙනවා, රාජ්‍යයක් ඉතින් කවුරු හරි දැන් සාධාරණ පැත්තෙන් බැලුවා නම් සිංහල ඉතිහාසය පැත්තෙන් බැලුවොත් නම් බොහොම ශ්‍රේෂ්ඨයි වැඩි. නමුත් සාමාන්‍ය පැත්තෙන් බැලුවා නම් කැත වැඩක්. කියලා කියන කැත. නමුත් ඒ වගේ සත්‍ය කියලා කියන්නේ එන්නේ ඒ වගේ දේවල් තමයි. ඒ නිසා අපි කාගවත් වැරද්දක් දැකලා නැත්නම් අපේ අත්තරද්දක් දැකලා එහෙම නැත්නම් කරගන්න බැරි දයක් බලලා අපි එක් ගැන පශ්චාත්තාප වෙනවා නම් කවදාකවත් නිවනක් ලබන්නේ. ඒ නිසා හැම චිත්තක්ෂණයෙම මේ පටිනිසකානුපස්සනේ බලනකොට හැම චිත්තක්ෂණෙම සමාන අවස්ථාවක් තියෙනවා නිවන් දකින්න. ඉඳගෙන ඉන්න කොටයි, අවදින කොටයි, කන කොටයි, බොන කොටයි, ඒ වගේම අපි ලාභ ලබන කොටයි, පාඩු ලබන කොටයි, ලෙඩ වෙන කොටයි, සුව වෙන කොට ඕනම කොටයකදී නිවන් දකින්න. නමුත් පටන් ගන්නකොට පටිච්චා ගන්නපසනට යන්නේ නැතුව කොහොමද පරිපත්තානේ පටන් ගන්න? ඒකට භාවනා මධ්‍යස්ථානක යන්න ඕනේ. ඉඳ ගන්න ඕනේ කියලා හුඟක් විස්තර ඕනේ. පටන් ගන්නකොට හැමදේම භාෂායි. පුංචි චිත්තක්ෂණය තමයි ආනාපානේ හරියන්නේ. හොඳට පුරුදු වුණාට පස්සේ ඕනෙම කරදරයක ඕනෙම තත්වයකදී ආනාපානයක් තියෙනවා නිවන ලැබීමට තියෙන සුද්ධ අවස්ථාවක් තියෙනවා. ඒ තරමට ගියාට පස්සේ මේ මනුස්සයාට කිසිම දෙයකින් බාධා කරන්න බෑ. සෑම බාධකයක්ම සාධකයක් බවට පත් කර ගන්න පුළුවන් වෙනවා. අල්ල ගැනීම කියන්නේ සමානයි අතහැරීම. අතහැරීම සමානයි අල්ල ගැනීම බවට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයා දන්නවා අර ඉම්ප්‍රොවයිසේෂන් වගේ ඕනම දෙයකින් තමයි ලබාගත යුතු තත්ත්වය ලබා ගන්න. ඒක කවදාක සරුවචන අපට ඇති කරන දෙයක් නෙවෙයි. ඒක වැරද්ද තුලින්මයි වැරද්දට නැවත නැවත මුහුණ දීම තුලින්මයි මේ කටයුත්ත කරන්න තියෙන්නේ. ඒ හොඳම වචන තමයි පටිනිස්සක්කේ. අතහැරීම සහ ඇල්ලීම. ඒ නිසා කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ කලින් හදලා දීප එකක් නෙවෙයි. ඒ වෙලාවේ ගත යුතු පැත්ත මොකද්ද? හල යුතු පැත්ත මොකද්ද කියන එක එතෙන්දි තමයි තීන්දුව වෙන්නේ. ඒ නිසා අපිට ඉස්සෙල්ලාම ඕන වෙලා තියෙන්නේ තියෙන தત્ත්වය මොකද්ද කියලා ඇති හැටියෙන් දැකගෙන ඊට පස්සේ අපේ සාමාන්‍ය බුද්ධියේ මෙන්න මේක අහලන්න ඕනේ මේක අල්ලන්න ඕනේ කියලා තේරුම් ගන්න එක. ඒ නිසා සමහරු මේ අතහැරීමයි නිවන කියන්නේ කියලා අතහැරීම ඉස්සර කළා කතා කරනවා. කද්දාකවත් වෙන්නේ ඇල්ලීමක් තියෙන්න ඕන අතහැරීමක් කියලා. අතහරිනකොටම කොටසක් ඇල්ලෙනවා. අපි රූපයක් බලනවයි කියලා ඉන්න වෙලාවක ඒ රූපය අල්ලගෙන ඉඳලා කනට සද්දයක් ඇහෙනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රූප බැලීම අතහැර. ඊට පස්සේ කනට සද්දයක් අහනලාදී රසයක් දැනෙනවා නම් දිවට අනිවාර්යයෙන්ම ශබ්ද බැහිම අතහැර. ඒක නිසා අපි හිතනවා මම සද්දත් අහමින් රූපත් බලමින් ටෙලිවිෂන් එකත් බලමින් බතත් කමින් කතා කරමිනුත් අපි හිටියයි කියලා කවදාකවත් වෙන දෙයක්. අපි ලොකු සංසඳහන් කරලා තියෙනවා දොඩම් ගොඩක් බදාගත්තට එකක්වත් අහුවෙන්නේ. එකක් ඇල්ලුවොත් එකක් අහුවෙන්නේ. ඇත්තටම වෙන්නේ එච්චරයි. හැම වෙලාවෙම වෙන්නේත් එච්චරයි. ආන්නේ වගේ මේ සංස්කාර එකක්වත් අපිට බාධා වෙන්නේ නැහැ. අපි ඒක තණ්හාමාන දුක් වලින් තොරව දකින්න ලැබේවා කියන අදහස තියෙනවා. ඒ වගේම කිසිම තත්වකින් අපිට නිවනට වාසියක් හම්බ වෙන්නේ නැහැ. ඒ සත්‍යෙන් තණ්හා මාන දිටි ඇති වෙනවා. ඒ නිසා අපි නිතරම බැලිය යුත්තේ මේ බලන්නගේ තියෙන ආකල්පය. අන්න ඒක දිහා බලනකොට අතහැරීම සමානයි ඇල්ලීම කියන පද සමීකරණයට එනවා. ඒක බොහොම අමාරුයි මේක තේරුම් ගන්න. නමුත් භාවිපස්සනා භාවනා කරන යනකොට යෝගාවචරය ඇඟට නොදැනි මේ සත්‍යයට ඇති වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඒ ਸਰුවචනස්ගේ දේශනාවල හුඟක් වෙලාවට සමහර නිකන් පරස්පර විරෝධී වාගේ දේවල් පේන්නේ. ඒ ඒ වෙලාවේ ගතිය දුන්නාහසේ සඳහන් කරනවා ඒ භෞතික කාම කාමක දේවල් ගැන කතා කරනකොට සන්තුට්ඨිතාවය ඇති කරගන්නේ කියලා. ලද දේ සතුටු වෙන්නේ කියලා. නමුත් ආධ්‍යාත්මික වස්තු ගැන කතා කරන කියන අසන්තුට්ඨිතාවය ඇති වෙන්නේ කියලා කියනවා. සෝවාන් වුණත් ඇති කියලා හිතන්න එපා සකදාගාමී වෙන්න ඕන. සකදාගාමී වුණාට ඇති වෙලා හිතන්න එපා අනාගාමී වෙන්න ඕන. පහත් වෙනකම් යන්න ඕන කියලා වර එක ආමිෂ වස්තු ගැන කතා කරනවා සන්තුට්ඨිතාවයේ උංගෝ කයියෙන් කතා කරනවා. ආධ්‍යාත්මික වස්තු ගැන කතා කරනකොට අසන්තුට්ඨිතාවය කතා කරනවා. මේ වගේ දේශනාව කොතනදී කොයි එක පාවිච්චි කරනවද කියන එක පුද්ගලයාගේ ආකල්ප මත සඳහපාන. ඒ නිසා ඒක විපස්සනාවකින් තොරව මේවා විස්තර කරලා මේ දර්ශනවාද ඇති කරාට පොත්පත් ලියවට හුඟාවක් වෙලාවට මේ ගත යුතු පැත්තයි හල යුතු පැත්තයි තේරුම් ගන්න අමාරුයි. ඒව නැතුවත් දැයවත් අවශ්‍යයි. ඒ ඕන කරන අපිට සුතමේ ඥානෙ ලබා ගන්න. නමුත් කවදා හෝ අපි සුමකට යොමු කරන්නේ අපි වඩන ලද මේ සතියත් සමාධියත් වගේ දේවල්. ඒවත් අතහරින්න තියෙන දේවල්. නමුත් ඒ ගත යුතු වැඩේ වැරගත්තට පස්සේ වාත හැරෙනවා. ඒක පිළිබඳව බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා අපි කල්පනා කර ගන්න ඕනේ මේ ආනාපාන සති සූත්‍රයේ මේ 16 වෙනි කොටස වශයෙන් සඳහන් කරන්නේ ඒ උත්තාමත්ම ගැඹුරු තැනක්. ඒ මොකද හේතුව තරකයට අහු වෙන්නේ නැති තැන. නමුත් අර දැන් දවස් දෙක තුනක ඉඳලා ඒ අනිච්චානුපස්සනා, නිරාගානුපස්සනා, නිරෝධානුපස්සනා සාකච්ඡා කරපු නිසා භාවනා කරමින් ඉන්න නිසා සමහර ඇත්තන්ට මම හිතනවා මේක ඒ තමන් අද ඉන්න ප්‍රහෙලිකා ස්වරූපයෙන් ලොකු සාන්තියක් ඇති කරගෙන මෙවැනි தත්ත්වයක් පසු නොකර කවදාකවත් අපේ මේ අගයන් ආඩම්බරයෙන් හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. විපස්සනාවෙන් අපේ පෞරුෂත්ව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අභියෝගය ගත යුතුයි. ඒ අභියෝගයේදී සෑම වෙලාවකම විවෘතව தત્ත්වයේ තේරුම් අරගෙන හැම චිත්තක්ෂණයකම ගත යුත්තක් තියෙනවා. හැම චිත්තක්ෂණයකම හල යුත්තක් තියෙනවා. එහෙනම් බලන චිත්තක්ෂණ දෙක අතර වෙනසක් නැහැ. අපිට ඒ නිසා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු කියපු විදිහට ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිදිමින් හිටියත් නිදාගෙන හිටියත් තද නිින්දේ නැති සෑම වෙලාවක එළඹ සිටි සිහියෙන් ගත කරනවා නම් ඒ පුද්ගලයා දහහක් සෙනක මැද හිටියත් බ්‍රහ්මෙක් තමන්ගේ මේ චිත්තක්ෂණය බේර ගන්න පුළුවන් අන්න එවැනි දේ කරන්නම් මේ ශාසනයේ තියෙන මේ අතහැරීම අල්ලා ගැනීම අල යුතු පැති සහ ගත යුතු පැති පිළිබඳව ලොකු අවදිභාවයක් ඇති වෙනවා. ඒ අවදිභාවය ඇති වෙන්නම් මුලින්ම ඒ සතිය ඇති කරගන්න ඕනේ. සතිය මේ தත්ති උනාට පස්සේ අන්තිමට ඒ தත්ත්වෙ මතින් සතියක් දුරු කරන්න වෙනවා. දුරු වෙනවා. දුරු වුණාට පස්සේ තමයි අපිට අර තම්මේතාවය අතහැරලා තම්මේතාවයට යන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ කොටස් ගැඹුරු තමයි. නමුත් ඒ ගැඹුරු හේතුව අපි මේක ඒ තරමටම පටලවාගෙන අනාගෙන තියෙන නිසා. හොඳ පැහැදිලිව පන්නවා බොහෝමත්ම සරල දෙයක් මෙතන තියෙන්නේ. ඉතින් සරලයි කියලා කියන්නේ මේ ධර්මයේ පුංචි කළ සලකන්න හදන එක නෙවෙයි. නමුත් ඒකේ තියෙන පටලැවිල්ල ස්වરૂපය අනුව තමයි ගැඹුර තියෙන්නේ. ඒ නිසා අපි මෙවුවා සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයක මේ බරපතල ප්‍රහේලිකාව විසඳෙනවා. ඒ නිසා සරුවචනංශ අපිට ඒක පාර කපලා දීලා තියෙනවා. අපේ කළ යුත්තේ හේතු සම්පාදනයේ පමණයි. එළම සිට සියෙන් ගත කරන එක විතරයි. එතකොට යථා කාලෙදී ඵල සම්පත්තිය අපිට ලැබෙයි කියන අදහස ඇති කරගෙන මේ පටිනිස්සක්කානුපස්සනාවේ සඳහන් වෙන පරිත්‍යාගයත් පක්ඛන්දනයත් කියන දෙක නිතරම සාදරව කටයුතු කරනවා නම් කවදාකවත් කෙනෙක් තව කෙනෙකුට බරක් කරදරයක් වෙන්නේ නැහැ. කවදාකවත් මේ විචම ලෝකය අපිට චෝදනා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒව ස්වභාවයි. ඒව එකක්වත් හොඳ නරක නෙවෙයි තියෙන්නේ. ඒකට අපිට හැඩ ගැහෙන්න නැත්නම් ඒවට මූණ දෙන්න පූර්ණ ශක්තිය අපි ළඟ තියෙනවා. කවදාකවත් නරකයි මට නැහැ කියලා හිතන්නේ මනුෂ්‍යත්වයේ ලැබලා තියෙන නිසා අපිට දවසින් දවස මේ කරන බණ ඇහි නිසා දවසින් දවස කරන භාවනා නිසා ඒ පටිච්චසක් ගන්න පස්සනාව තව තවත් අපිට විසුද්ධ බවටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. චිර දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. මේ පටිනිසා මේ ආනාපාන සති සූත්‍රයේ ප්‍රධාන දේහය තමයි ඒ සොලසාකාර වූ ආනාපාන తত্ত্বය. මොකද ඊට පස්සෙත් මේ සූත්‍රේ ගොඩාක් කියනවා මේ විදිහට දිනු කරන ආනාපානය කොහොමද බොජ්ජංග මේ සතර සතිපට්ඨානේ වඩන්නේ කොහොමද බොජ්ජංග වඩන්නේ කොහොමද ඒකෙන් ඒ නිෂ්ඨාවට යන්නේ කියලා ඉතින් මේ පිරිසේ වෙන සූත්‍රයක් යෝජනා කරනවා නම් අපිට ඒකට මාරු කරන්නත් පුළුවන් නැත්නම් ආනාපාන සති සූත්‍රය දිගේම තව ඉදිරියට යන්න පුළුවන් කොහොම හරි ඒක විවුර්ත මාතෘකාවක් ඒ සභාවේ අදහස් වල හැටියට සූදානම් කරන්න පුළුවන් බව මම වෙලාවේ ප්‍රකාශ කරනවා ඒ වගේම අද මේ ප්‍රකාශ වෙච්ච අදහස් ඒ වගේම තම තමන්ගේ භාවනාවත් එක්ක ගැළපෙන්න නොගැළපෙන්න බවත් එක්ක ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් අපි ඒකට සුළු වේලාවක් දෙමු. එහෙම කිය යුතු කළ යුතු දෙයක් නැත්නම් ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් අපි දෙවියන් දෙපින්දීමේ ඥාතීන් ජීවත් කර ගැනීමෙන් යුක්තව ඒ තම තමන්ගේ පරමාර්ථ ජීවත් කර ගැනීමෙන් මේ දේශන ශ්‍රවණ වාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. නව්‍ය නම්මේ නම්මියතාවය. තම්මයතා. ගම්මේතාවය කියලා කියන්නේ ඇසියුම් කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඇසියුම් මේ මේ මම මෙහෙම කෙනෙක් කියලා ඇසියුම් කරන්නේ ඒකේ ඒ තම්මේතාවේ මැද මැද්දම තියෙන මේක තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තියෙන්නේ නැති කෙනෙකුට උතොම දැක්කත් ඇසියුම් කරන්න බෑ. ඒකයි පුංචි ළමයෙකුට සක්කාය දිට්ඨිය තව මේරීමක් නැහැ. එයාට හරි ගියා වැරදුනා කියන එකක් නැහැ. ඒ සක්කාය දිට්ඨිය කොයි වෙලාවෙද අපිට ඇති වෙන්නේ? ඒක ඇති වුණාට පස්සේ එන හැම දෙයක්ම සක්කාය දිට්ඨියෙන් ගන්න ගැස්සේ. සක්කාය දිට්ඨියෙන් මේ පිලුණු වෙනවා. සක්කාය දිට්ඨිය ගෑවෙනවා. ඉතින් ඒක තමයි එතකොට තමයි ජීවිතේ පටන් අරගන්නේ. පුංචි කාලේ අපි කියන්නේ ඒ ළමයට තේරුමක් නැහැ, හරතර තේරෙන්නේ නැහැ කියන මොකද සක්කාය දිට්ඨිය නැහැ. ඒ වෙන්නේ නැහැ. දැන් බඹරෙකුට නවනෙකුට ඒ මිනිසුන්ට එහෙම එකක් නැහැ. පදව ඒකට ගන්න ගැන කියන්නේ unassuming life එක කියන. unassuming assume කරනකොට තමයි අපි රන්මය, රිදීමය, ස්වර්ණමය කියලා කියන්නේ ඒකේ තද්මය, එයින් නිපන්, එයින් හටගත් කියන එක. කොයින්ද හටගන්නේ? තණ්හාමාන පිච්ච වලින් තමයි. ඉතින් ඒක අයින් කරාට පස්සේ මේ ලෝකෙ පුදුම අර පුංචි කාලේ තියෙන සුන්දරත්වය ආයෙමතු වෙනවා. හොඳ නරක දෙක අතර වෙනස නැහැ. කොයි එකකටත් අලුතෙන් බලන්න පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ මේ වස්තු දිහා ද්‍රව්‍ය දෙක සරුවචනාංශේ බලන හැටි. සරුවචනාංශේ නිකන් නික්ලේශී කෙනෙක් බලන හැටි පේන්න පටන් අරගත්ත පස්සේ අපේ වයසට යamak නෑ. අපි ජාතියකට අයිති වෙන්නේ නෑ. ලිංගයකට අයිති වෙන්නේ නෑ. සම්පූර්ණ නිකන් පිට කෙනෙක් මේක දිහා බලනකොට වගේ බැල්මකට එන්න පුළුවන්. ඉතින් ඒක යන්න නම් මේ ධම්මේතාවය කියලා කියන අර සහජයෙන් එන නිකන් වතුරේ තියෙන තෙත ගතිය වගේ එකක් තියෙනවා. මේක නැති වේවා කියන අදහසෙන් කටයුතු කරන එක තමයි මේ පටිච්චසමුප්පාදන විශේෂම නිරාධාන පස්සනාවෙන් කෙරෙන්නේ ධම්මයතාවය. තද්මය එයින් නිපං ගතිය. ඒක ලේසි නෑ. අපිට නිින්ද ගියාට පස්සේ උගාක් කළාට අඩු වෙනවා. ඒ වුණත් මේ හොඳට බලන්න කියනවා අපි නිින්දෙන් අවදි වෙච්ච ගමන් ඇත්ත එක තව ඇරලා නෑ. නිින්දෙන් අවදි වුණා කියලා අපිට සිද්ධියක් සිදු වෙනවා. ආනේ සිද්ධිය වෙච්ච ගමන් සිද්ධ වෙන්නේ ඉස්සරලා හොඳ නරක කාලයක් වෙලාවක් දිගක් පළලක් වමක් තකුණා මොකක්වත් ඊට පස්සේ අවදි වෙච්ච ගම ඒ ඔක්කොගෙම මේ ඡායා මාත්‍ර එන්න බෑ ඇත්ත ඒක අරපුවම අපි බලන්නේ ආ හිතපු ඇඳේමද ඒ කාමරෙමද එහෙමනම් හොඳයි අදිශියත් කියලා ස්පිරිතාලෙක එහෙමනම් දැක්කොත් එමේ ඉන්න නම් ඇක්සිඩන්ට් එකකට පස්සේ තමයි මේ කියලා නිකන් කරකොලත ඇරියා වගේ අර ඇස් දෙක ඇරීමත් එක්කම තමයි සක්කාය දිට්ඨිය තහවුරු වෙන්නේ ඒ නිසා අවදි වීම සහ ඇස් ඇරීම කියන දෙකට සතිමත් වෙනවා නම් අපිට පේන්න පටන් ගන්නවා නිින්ද අවදි වෙන්න ඉස්සර වෙලා මේ කිසිම අගයක් ආඩම්බරයක් නැතුව නිකන් කෙහෙල් කඳක් වගේ තිබුණු දේ. ඒත් එකම ඇද්ද එක අවදි වීමත් එක්කම මේ අගයන් ආඩම්බරයන් පිළිබඳ විශාල පිපාසයක් ඇවිල්ලා ඇද්ද එක අරපු ගමන් තහවුරු කරන්නේ මේ කැලරි ටික පොඩි වෙන්නේ නැතුව එහෙම තියෙන. එහෙනම් ඊකට සන්තෝෂයි. ඊට පස්සේ තමයි ඉතුරු වෙටි කියන්නේ. ඉතින් ඒ වගේ හැම චිත්තක්ෂණයකම අන්න නිින්දෙන් අවදි වෙන වගේ දෙයක් වෙනවයි කියන එක තමයි මේ ක්ෂණ නිරෝධ කය විරෝග කය නිරෝධ කියලා කියන්නේ. නමුත් මේක ඇසියුම් කරන්නේ ඒක එහෙම ගන්න නැතුව අර ගිනාපු මතකයන්ගේ ගිනාපු සංඥා වලින් අර පරණ එකමයි කියලා කියා ගන්න තමයි අපි මේ භවයේ පවතී. පැවැත්ම පවතී. චෝදක අතර සක්නක් තමයි මේකදී. බුදුහාමුදුරුවෝ නොකියවනම් අපිට කවදාවත් සංසාරේ මෙහෙම විකල්පයක් හිතෙන්නේ නැහැ. ඉතින් බුදුදහමේ කරලා විතරක් මතක කරුවෙත් නෑ මේක සම්පූර්ණ 100%ක්ම නොඅදහන කෙනාට ඒක අදහන්න පුළුවන් වෙන විදිය පුංචි උපක්‍රමයක් දීලා දෙනවා. පුංචි පුංචි වැඩදී සත්‍යමත් වෙයි. සත්‍යමත් වෙලා වෙලා සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ තේරෙනවා මේ ටිප් ඔෆ් අයිස්බර්ග් වගේ ওই පිටින් පේන කෑල්ල තිබුණාට යස ගොඩාක් තව තියෙනවා අපිට අවබෝධ කරන්න. ඒක දන්නේ නැතුව මැරුණොත් ඒ කියන්නේ අවිද්‍යාව සහිත වුණොත් නොදන්න කොටස් වැඩි වුණොත් අපි කරන හැම ප්‍රක්ෂේපණයක්ම හැම ගණන් කිරීමක්ම වැරදි ක්‍රමයටමයි යන්නේ. ගණන් කරන්න ඉතලා මේ ඇත්ත ඇති හැටියෙන් දකින්න සතියෙන් පුරවන්න කියන. පුළුවන් තරම් සතුටුමත් වෙන්න කියන. එතකොට උඩ යට දෙක හොඳට පේනවා. එතකොට මේ කාට හරි ගහපා දීමක්, එහෙම නැත්නම් වාද කිරීමක් ඒත්තු ගැනීමක් අවශ්‍ය නැහැ. ස්වභාවයේ තියෙනවා. මම මොකට ඒ කාටවත් ඔත්තු ගන්නට කරන්න හදන්නේ? එහෙම කරන්න මේ මම ඇසියුම් කරලා ඉන්න බෑ. මම කියන කුණ්‍ය ගහගෙන ඉන්න බෑ. මම දන්නේ මට නම් කතා කරත හැකි ඉන්නේ තේරෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. තේරෙනවා. සාදු සාදු සාදු. ඒ කියන්නේ මේ එක්සිස්ටෙන්ෂලිසම් නැත්නම් සාන්දෘෂ්ටික වාදය කියලා ඉස්සලා කියලා තිබුණේ එහෙම නෙමෙයි මේ දෙවියන් ආංශේ බවලා තිබුණා එහෙමයි මෙහෙමයි කියනවනේ ඊට පස්සේ කිව්වා නෑ නෑ මේ සියල්ලම මනුස්සයාට වෙනස් කරන්න පුළුවන් කියන එක පස්සේ ආවා ඊට පස්සේ කිව්වා මේ මනුස්සයාට වෙනස් කරනවා දෙවියන් ආංශේ දීපු විනිශ්චයක් ඒ මොකක්වත් නෙමෙයි දැන් මේ පේන එක විතරමයි සත්‍යය ඒක බුදුසසුන කිව්වා අතීතන්නාන ගන්වේජ අප්පජප්පේ අනාගතං අතීතේ තාම ආවෙත් නැහැ ගිය අතීතේ ගියා ඒ දෙකම ඒ නිසා මඤ්ඤණා දෙකක් වැඩේ වෙනවා නම් වෙන්නේ දැන් විතරයි කියලා. නමුත් ඊගාව ගාථා කියනවා දැන් නම් දැන් මේකත් අතහැරපන් කියලා. ඉතින් හරි පටලවිලක් මෙයක් කරලා දීලා තියෙන බුදුසසුන අර උණ ගහක් උඩ මිනිසෙක් හරියට මේ බුදුසසුන පිළිපාත යනකොට බැලන්ස් කරනවා. උණක හයක් බඳලා අතක් බඳලා උඩ උඩ ඉන්නකට බැලන්ස් කරනවා. ඒ මිනිසා බෞද්ධයෙක්. ඒ යනකොට උණ ගහ උඩ ඉඳගෙන බුදුහමරට වැඳලා තියෙනවා. ඒ බැලන්ස් කරගෙන මෙහෙම ඉඳගෙන අත් දෙක තියලා වැඳලා තියෙනවා. ඊට පස්සේ කියනවා මිනිස්සු හරි උඹ ඉස්සරහ පැත්තත් අතහැරලා තියෙනවා බොහොම දක්ෂයි. පස්සපැර පැරට පුළුවන් මැද අතහැර බලන්න. ඒ කියන්නේ වැටියන් කියන එකනේ. ඒ මනුස්සයා ඒක අහනකොට නිවන් දැක්කා. මේ මැද දකින්න එක ප්‍රත්‍යක්ෂයෙන් මම දැක්කා කියලා හිතුවනම් ඒ දැකීම සංසිද්ධියක් විතරයි. ඒ රූපේ වගේම දැකීමක් වෙනවා. ඔක මම දැක්කා. මමයි මේක දැක්කේ කියබලන් එතන අහුවෙනවා. බුදුන් කියනවා ඔබ මුලත් දැපෑරියා. අගත් අතේට පුළුවන් මැදත් අතහැර. ඒ කියන්නේ සම්පූර්ණ මේ කරන්න බැරි මේ ලෝකේ ක්‍රියාත්මක කරන්න බැරි දෙයක් කිව්වා. අර මිනිස්සයා මේ මනසයි හරි පුදුම බැලන්ස් එකේ හිටියේ. ඒකට කියලා බුදුන්වත් වන්දනා බණත් අහලා පහත් වෙනවා. ඉතින් තියෙනවා අපිට බුදුජානනාතිකත අවබෝධ කර යුතු කොටස් වගේ. ඡාන්ද එක නම් 100 100ක්ම තියෙනවා. ඒක පිටවන්න කිසිම නැහැ. නමුත් අපිට මේ බුදුහාමුදුර කියන්නේ කවුද? මේ තර්කානුකූලව අතින් අඬ ගන්න යන කෙනෙක් නේ. බුදුහාමුදුරන්ච අනිවාර්යයෙන්ම අපේ මේ නිර්මාණශීලීත්වයට නැත්තම් මේ අලුත් වෙන්න පුළුවන් හැකිය වෙනස් වෙන්න පුළුවන් ගතිය 100 100ක් අදහනවා. අපි කොච්චර බෑ කියලා. අපි දන්න ධර්මයෙන් කියනවා අයියෝ බෑ මම ගෑනු කෙනෙක් අයියෝ බෑ මම ගියෙක් අයියෝ බෑ මට දරුවෝ ඉන්නවා අයියෝ බෑ රටේ ආර්ථිකය අමාරුයි ඉතින් ධාතු කියනවා එකක්වත් වැඩක් නෑ මේ වැඩේට මේ වැඩේට ඔක්කොම කීයදී තමයි මමත් කරේ ඒ නිසා අපි මේ කියනවා පුළුවන් තරම් නිදහතර ගන්නවා ගානකට ගන්න කියන එකක්වත් නිදහතර කරනු නෙවෙයි ඒකෝයි කතා කරන්නේ ඕගොල්ලන්ගේ පැත්තෙන් බලන්න මගේ පැත්තෙන් බලනකොට manussත්වයේ ලැබිලා තියෙනවා නම් බුද්ධෝත්පාද කාලේ නම් ඇකන දිවනාසේ තියෙනවා නම් සම්පූර්ණ හැකියාව තියෙනවා කියලා අපි ආශිර්ය ගන්නවා අපිට ඔටුනු පලන් දෙනවා බුදුරජාණන්. අපි කියනවා අපේ තියෙන දැනුම තියෙන තාක් කල් අපි කියනවා නෑ බෑ එච්චරම තමයි. බුදුන් කියන්නේ ඇති හැකි සංඥා. නැති බැරිකම දුරු කරලා. ඉතින් ওই දෙක අතර තමයි ඉතින් අවුරුදු 7කින් මේ දෙක මාරු කරන්න පුළුවන් කියන එක තමයි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ. අවුරුදු 7කින් මේ ඉවොලුෂන් එක ඇති කරලා දෙන්න පුළුවන් කියලා. බෝධිදාය සූත්‍රයේ කියන උදේ දැනගත්තොත් හැන්දෑවේ කරන්නේ. ඉතින් එක එක කරාගේ හැකියාවන් මත තමයි. කොහමරි මම හිතන්නේ ඊයේ අමාරුව දැම්ම තරම් විතර අද බන් වලින් එච්චර අමාරු වැටුන්නේ නැහැ කියලා මම හිතන්නේ මොකද ඊයේ පෙරේදා ඉන්න ටිකක් බොහොම දුෂ්කරතාවයකින් තමයි මම විස්තර කරනකොටත් මට තේරෙනවා බොහොම අමාරුයි මේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා දුවන්න හදනවා වගේ ඔඩ් ගතියක් තියෙනවා මම දඩ වෙනකොට මම හිතන්නේ කියපු ටික තේරුම් ගන්න මට්ටම හරි මේ ටිකක් පහසුකට ආවයි කියලා එමුණුත් මටත් උදේ නිින්ද අයියා. හොඳයි ඊට අමතරව ප්‍රකාශන නැත්තම් අපි දෙවියන් පින්දීමේ ඔය හෙට මොකද කරන්න කියලා මට උත්තර දුන්නේ නැත්නම් මම ආනපාන සති සූත්‍රය දිගේම ඉදිරියට යන එකයි කරන්නේ. මොකද නැතුව මේ තව දවස් අද කීයද අද 12යි. අද 12 වෙන්න. අද 13යි. 14 15 16 තව දවස් 17. නැති ආනපාන ඒක දිගටම කරමු. හරි ඒක නෑ නෑ මට නෑ මට ඕනේ ෆයිට් එකක් තියෙනවා නම් මං කැමති කවුරුද දෙගොල්ලක් ඇවිල්ලා දෙකක් කියනවා හරි එන වැඩේ හරි ඒක ඇවිල්ලා දින ඉඳලා දැන් මොකක් හරි දිනු කරන එකයි තියෙන්නේ ඔය ඒක ඇත්තටම ඒ ඉතුරු ටිකේ තියෙන්නේ මේ ඔක්කොම ඉවර කරන්න හම්බ වෙන නමුත් අපි දිගට වෙනවා. ඒකේ තියෙන්නේ මේ මේක කරනවා කොහොමද සතර සතිපට්ඨාන වැඩෙන්නේ? සතර සතිපට්ඨාන වැඩෙනවා කොහොමද? සත්බොජ්ජංග වැඩෙන්නේ? සත්බොජ්ජංග වැඩෙනවා කොහොමද විමුක්තියට යන්නේ කියලා ඒක මෙතෙක් ගෙන අපිට ඇත්තට අමාරු කොටස තමයි බඩු සුද්ධ කරලා හොදලා තියෙන්නේ. දැන් ඒවා පිට කරන පිට කරන යන එකයි බෝධිපාක්ෂිකතා. ඈ? එච්චරයි. මේ පුළුවන් හරිය කරනවා. එන්න දවස් දෙක තුන හතර මේ පුළුවන් හරිය කරගෙන යන එකයි තියෙන්නේ. දැන් ඒක. ඒක තමයි එතකොට හරියි මේච්චර ගම්පිලක් නැත්නම් කිසි ගෝ එකක් නැහැ. හැම වෙලාවෙම වලියක් තියෙනවා. හරිම කැමති කවුරු හරි දෙන්නෙක් අහ ගන්නවා හරිම සතුටුයි බලන්න. මොකද නෑ වලියට වලිය ගන්නකොට මම දන්නවා මට අතාරින්නේ දෙන්න දෙන්න එන්ගේජ් නේද? හොඳට මම අතාරිද. නැත්නම් මම දන්නවා මයි දිහා බලනවා මගෙන් ගමනකට බලාපොරොත්තු දෙන්න ගහ ගන්නවා මම දන්නවා මම රිලීස්. ඒක අනිවාර්යෙන් පටලවල කියන්න ඕන කවුරු හරි Tamanට නිදහස් වෙන්න. ඒ ඒ ඒ ගැළවිච්චා. ඒ අවස්ථානදී ප්‍රඥාව තියෙනවා. හොඳයි එහෙනම් අපි ඒ තීන්දුවටත් එළමුණා අපිට දැන් තියෙන්නේ මේ පේන වෙන කාටත් පින්පම්නවල ඒ සියලු ඥාතීන් ජීවත් කරලා පින්පම්නවල අපිත් මේ මේ රණ්ඩු විවි දබර විවි හරි මේ කරගෙන යන වැඩේ අවසාන නිෂ්ඨාව වශයෙන් සඳහන් කරන මේ પરමාර්ථය ජීවත් කර ගැනීමෙන් අද දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරන්නයි අපි එකතුව එත්තාවතා ආදී ගාථා සජ්ජානාට පෙරදෙස්.